සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛා සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසුචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී තිසරණේන සද්දින් නිත්‍ය පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං බන්තේ ආමන්ත්‍රේ හොඳයි අද දින ඊරු දින භාවනා සමූහ භාවනා වැඩසටහන ආරම්භ කරන්න අපි අද දැන් මේ කාල වේලාවෙන් කරගන්නේ කාලුගුණ தත්ත්වයේ අයහපත් වුණ නිසා තමයි අපිට අද ටිකක් ප්‍රමාද වෙලා මේ වැඩසටහන ආරම්භ කරන්න සිද්ධ වුණේ නැත්නම් අපිට නිවැරදි වෙලාවේදී නියම කරගත් වෙලාවේදී කලින් අපිට වැඩසටහන ආරම්භ කරන්න තිබුණා හොඳයි කොහොම හරි අද මේ වැඩසටහන මේ විදිහට හරි ආරම්භ කරන්න ලැබීම ගැන සතුටටපත් වෙනවා එතකොට අපි අද මට දැනගන්න කැමති අද අපි කතා කරන්න හිතපු දේ කතා කරනවා නැත්නම් භාවනා වැඩසටහනට යනවාද කියන්නේ. භාවනා කරලා ඉන්නවද? මොකද්ද හොඳ? ඕ මොකද්ද ඒක ගැන කියන්න තියෙන්නේ? කැමති කොයි විදිහට? හ්ම්. යන්න බලන්න කොහොමද හොඳ කාල වේලාවත් එක්ක. ඔව් කවුරුවක් නැද්ද කතා කරන්නේ? බිල්ලෝ ටිකක් ඉන්නේ ඔක්කොම. හ්ම්. මොකද කරන්නේ ධර්ම දේශනාවකට යනවද නැත්නම් අපි භාවනා කරලා ඉන්නවද මොකද කරන්නේ භාවනා කරලා ඉමු ස්වාමීන් භාවනා කරලා ඊට හොඳයි කියලා හිතෙන්නේ එම්බනම් අපි එහෙමයි පැය භාගයක් විතර අරගමු ඒතර අද අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවද නෝදේ පාසික පාසිකාවන් අලුතෙන් ආපු කවුරුත් නැද්ද පරණ නම් තමයි ඉන්නේ නේද හොඳයි එහෙමනම් අපි මූලික වශයෙන් අපි හැමදාම අපේ වැඩසටහන ආරම්භ කරන්නේ භාවනා මාර්ගයට මූලිකත්වය ලබා දෙන. එතකොට අපි භාවනාවේදී අපිට මුලින්ම අපිට මුණ ගැහින්නේ භාවනාව සඳහා අවශ්‍ය කරන්නේ අවශ්‍ය පරිසරය අපි සකස් කර ගැනීම. එතකොට මේ අවශ්‍ය කරන පරිසරය සකස් කරගත්තට පස්සේ ඊළඟට අපි සාමාන්‍යයෙන් අපි සුපුරුදු පරිදි කරන දෙයක් තමයි අපේ ඉරියව් නිවැරදිව සකස් කරගන්නේ. අපි කලින් සඳහන් කරා ආකාරයට අපි භාවනාව ආරම්භ කරන්නේ කායනුපස්සනාවෙන්. ඒ නිසා අපි භාවනාව ආරම්භයේදී දිනපතා අපි කය කෙරෙහි සිය පවත්තලා තමයි භාවනාව ආරම්භ කරන්නේ. එතකොට අපි කය කෙරෙහි සිය පවත්තරනකොට අපේ මූලික වශයෙන් අපි දිනපතා අපි කියන දේක් තමයි කය පුළුවන් තරම් සමබරව සමමිතිකව තබා ගන්න ඕන. එහෙම වෙන්නේ නැන්නේ නැතුව. ඉතින් කය සමබරව සමමිතිකව තබා ගත්තට පස්සේ විපස්සනා භාවනායේ තියෙන මූලික સિદ્ધාන්තය තමයි කිසිම චේතනාවක් පහළ කරන්නේ නැතුව අපි නිසල්මනේ නිශ්චලව ඉන්නවා. ඒ කියන්නේ අඩුම තරමින් ඇසිපිය හෙලවන්නත් අපි චේතනාව පහළ කරගන්නේ නැති නිසා S2 වහගන්නවා. ඒතර කවුරු හරි ඇහුවොත් ඇයි S2 වහගෙන භාවනා කරන්න කියලා. මොකද S2 අරගෙන SCP හෙලන්න සිද්ධ වෙනවනේ. SCP හෙලන්නත් සිත් පහළ වෙනවා. ඒ සඳහා චේතනා පහළ කරනවා. පහළ පහළ කරගන්න සිද්ධ වෙනවා අපිට. සහ S2කින් යම් යම් අරමුණු ග්‍රහණය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි S2 වහගන්නේ. ඉතින් S2 වහගෙන සමමිතිකව සමබරව ඉන්නකොට බලන්න පුළුවන් තරම් තමන්ගේ කය සමබරව සමමිතිකව තියනවාද කියන එක. එimhe ගත්තර පස්සේ අපිට පේනවා මේ අනිච්චානුකෝ චේතනා රහිතව අචේතනිකව මේ කයේ සිදුවන ක්‍රියාවලිය. මේ මූලික වශයෙන් අපිට දැනෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගත්තර පස්සේ අපේ නාසිකාග්‍රේන් සහ පිම්බීම හැකිලිම උදරේ පිම්බීම හැකිලිමෙන් අපිට දැනෙන්න පුළුවන්. ඊට අමතරව අපිට කායික වේදනා වශයෙන් අපිට ග්‍රහණය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට ඇස් දෙක වහගෙන අපි ඉන්නකොට අපිට හුස්ම දැනෙන තැනට සිහිය යොදවනකොට කමඨා වාර්තාවර භාවනා යෝගාවචරින් කරන වැරද්දක් තමයි තාම මේ භාවනා අරමුණේ සිය පවත්නවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව තාම හරියට අවබෝධ කරගෙන නැහැ. තාද මේ ස්වර්ණාම්මණ්ඩි අද හිටියනම් මං කියලා දෙනවා. හොඳ වෙන දෙකක් කියලා දෙන්න හිටියේ මං අද. අද ඇවිල්ලා නැහැ හොඳ වෙලාවට. ඉතින් අපි මූලික වශයෙන්ම භාවනාවට වාඩි වෙලා මේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිය පවත්නකොට මේ හුස්මේ විස්තර බැලීම බැලීමක් අපි ආරම්භයේදී කරනවා. ඒතර මේ හුස්ම ගොරෝසු අවස්ථාවේ ඉඳන් සියුම් අවස්ථාවකට යන බව අපි කවුරුත් දන්නවා. එතකොට යෝගාවචර මෙතෙන්දී භාවනාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සති සම්බොජ්ජංගේ වැඩිම. බොජ්ජංග වැඩිමනේ භාවනාව කියලා කියන්නේ. එතකොට මේ භාවන අරමුණේ සිය පවත්වනකොට අපි තුල වැඩෙන සති සම්බොජ්ජංගයට අපි අවධානය යොමු කරන්න ඕන. නමුත් ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ උස්මට හිත යොදලා 100න් උස්ම ගන්න 100න් උස්ම හෙලන්න කියන එක. නමුත් අපි හුස්ම සිහියෙන් ගැනීම සහ හෙලීමට අපි අවධානය යොමු කරාට අපේ සිහිය එහෙම නැත්නම් අපේ අවධානය ගැන අපි පොඩ්ඩක්වත් ඒක අපි අමතක කරලා දාමු. ඒ කියන්නේ යෝගාචරයා සෑහීමකටපත් වෙනවා මම දැන් හුස්මේ සිහිය පවත්නවා කියන්නේ. හුස්මේ සිහිය පවත්න එක හරි. නමුත් මනසේ ඒකාග්‍රතාවය තමයි මේ හුස්මේ සිහිය පවත්න්නේ මනසේ ඒකාග්‍රතාවයට කියන එක අපි අමතක කරන්න හොඳ නැති කාරණා. ඉතින් ඒ නිසා භාවනා අරමුණේ ඉන්නකොට මේ හුස්මේ විස්තර බලන එක ඒක තාම කොමන් දෙයක්. ඒක පොදුවේ අපි හැමෝම හුස්ම දිගයි කෙටි මේක රළුයි සියුම් කියන එක අපි කවුරුත් දන්නවා. ඔක 아무තෙන් කියලා දෙන දෙයක් නෑ අපිට. අලුතෙන් භාවනා කරන කෙනෙකුට ඇරෙන්න. එතකොට අපි පුළුවන් තරම් මේ හුස්මේ විස්තර බලන්නේ හුස්මේ සිය පවත්තන. එතකොට භාවනා යෝගාවචරයෙන් අපි කොටස් කීපයකට බෙදුවොත් ආධුනික භාවනා යෝගාවචරය එහෙම නැත්නම් තව දුරටත් භාවනා රොමණී සිය පාත්තා ගන්න අපහසු භාවනා යෝගාචරයට අපි කියන පුලුවන් තරම් ආස්වාස් ප්‍රාස්වාසයේ විස්තර බලන්න. හුස්ම නොදෙනී ගියොත් හුස්ම දැනෙන තැනම සිය පවත්වන්න කියන කාරණා. එතකොට හුස්ම දැනෙන තැන සිය පවත්වන්න පවත්වන්න තවදුරටත් මේ සිහිය දියුණුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ආනාපානේ නැවත නැවත සියුම්ම දැනෙන්න ගන්නවා. නමුත් භාවනා යම් කිසි ආකාරයේ දියුණු කරගත්ත භාවනා යෝගාවචරයන් මේ උස්මේ සිය පවත්නකොට එයාට යම් යම් දේවල් අත්දැක ගන්න පුළුවන්. එක් පළවෙනි එක තමයි මේ හුස්ම නොදෙනී යන කියන ස්වභාවය. එතකොට යෝගාවචරයා මම මෙච්චර කල් සිය පැවැත්වී අහවල් භාවනා ආරමුණේ නමුත් දැන් මේ භාවනා ආරමුණ නැහැ. ඊළඟට දැන් මම මොකද කරන්නේ? ඊළඟට කරන්න දෙන දේ තමයි හුස්ම දැනෙන තැන සිය පවත්න එක. ඉතින් සමහර යෝගාවචරයේ ඉන්න මේ හුස්ම දැනෙන තරම් නැති වෙලා ඒක නිකන් නාසිකාග්‍රයත් දිය වෙලා යනවා. ඊට පස්සේ යෝගාවචරය මොකද කරන්නේ? මෙන්න මෙතන තමයි යෝගාවචරය අපි කියන්නේ සාමාන්‍යයෙන් කතා බහේදී කියන ගම කනවා කියලා. භාවනා වරද්ද ගන්න ඕන නැතෙන්. ඊට පස්සේ নানা ප්‍රකාර කතන්දර කියන්නේ. භාවනා අරමුණ නොදෙනී ගියානම් ඊළඟට හුස්ම දැනෙන තැන <clears throat> මේ භාවනා අරමුණ දැනෙන තැන නැති වෙලා ගියාට පස්සේ යෝගාවචරය දන්නේ නැහැ මේ Taman කලින් හිටිය තැනට වැඩිය උසස් තත්වයක දැන් ඉන්නවා කියන්නේ. කිසිම යෝගාවචරයක් ඒ ගැන වැටහීමක් නැහැ. එයා යනවා මේ හුස්ම හොයන්න. එහෙම නැත්නම් නාසික අග්‍රයක් හොයන්න යනවා. මෙන්න මෙතන තමයි අපි වරද්ද ගන්න තැන. නිසා මේ පෘථග්ජන භාවනා යෝගාචරයෙන් දරගන්න ඕන කාරණේ තමයි හුස්මට සිහිය යොදවන්නේ හුස්ම කෙරේ සිහිය පවත්තන්නේ හුස්ම කෙරේ සිහිය පවත්තලා උපද්දවා ගත්තේ මනසේ ඒකාග්‍රතාවය. එතන හුස්ම නොදෙනී ගිහිල්ලා නාසිකාග්‍රේත් නොදෙනී ගිහිල්ලා එහෙම නැත්නම් කයත් නොදෙනී ගිහිල්ලා ගියාට පස්සේ යෝගාවචරයට තේරෙන කිය යෝගාචරය කියනවා නම් මට තවදුරටත් කරන්න දෙයක් නැහැ කියන. මට තවදුරටත් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මම මොකද කරන්නේ? කියලා හිතෙනවා නම් එයා භාවනාව කියන්නේ මොකද්ද කියන එක හරියට දන්නේ නැති කෙනෙක්. මෙන්න මෙතන තමයි භාවනාවේ තියෙන වැදගත්ම අවස්ථාව. ඒ කියන්නේ මේ සති සම්බොජ්ජංගේ අපි කියන අර උත්තරීතර අවස්ථාව තමයි මේ. උපරිම අවස්ථාව. සති සම්බොජ්ජංගේ උපරිම අවස්ථාව මොකක් කියලාද හිතන් ඉන්නේ? කාටද කියන්න පුළුවන්? සති සම්බොජ්ජංගේ උපරිම අවස්ථාව මොකක්ද? උපරිමයට ආවට පස්සේ. කියන්න බලන්න දැන් මෙතන භාවනා කරලා ඉන්නවා. දැනගන්න නැත මමම කියලා හරියන්නේ නැහැ නේ ඔක්කොම මයික්‍රොෆෝන් ඔන් කරගන්න කැමරා ඔන් කරගන්න උත්තර දෙන්න වැරදි නැහැ සති සම්බෝධ්‍යංගයේ උපරිම අවස්ථාව මොකද්ද? ඒක දන්නේ නැතුව කොහොමද භාවනා කරන්නේ? හ්ම්? කාටද උත්තර දෙන්නේ? උස්ම නොදෙනියම හුස්ම රොදනේ ගිහිලා නාසිකාග්‍රයද්දන් නොදනේ ගිහිලා තියෙන්නේ. සතිසම්පජ්ජංගේ උපරිම අවස්ථාව මොකද්ද? කාටද උත්තර දෙන්න බෑ. වෙන කවුද ඉන්නේ? උත්තර දුන්නොත් තමයි මම කියන්නේ නැත්නම් කියන්නේ. අවා ගන්න time. හ්ම් කවුද ඉන්නේ? චිත්ත ඒකාග්‍රතාවේ චිත්ත ඒකාග්‍රතාවෙත් හරි. චිත්ත ඒකාග්‍රතාවයේ කෘත්‍යය මොකද්ද? මේක දැනගන්න එපේ. අපේ මේ භාවනා කෘත්‍ය නෑ සමාධිය තියෙන අන්තිමටනේ. සති සම්බොජ්ජංගේ කෘත්‍ය මොකක්ද කියලා මම අහන්නේ. කෘත්‍ය දන්නේ නැතෝ කොහොමද දැන්? දැන් තමන් රැකියාවකට යනවා. කො නිරෝෂා ඉන්නවද? දැන් රැකියාවකට යනවා. හරිද? රජේ රැකියාවකට යනවා. ගිහිල්ලා තමන් දන්නේ නැහැ මොකද්ද කරන්නේ. ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඉතින්. දැන් භාවනාවෙත් ඕක ලෝකණි කරන්නේ. ඊට පස්සේ දන්නේ නැහැ මොකද්ද මම මේ කරන්නේ. ඇයි මොකද මේ තමන් උපයප සති කෘත්‍ය දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා වැල්වට අරන් දෝඩවන ඕන ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා අරක මේ වෙන දාඩිය දැම්මයි කියයි මදුරෝ කෑවයි කියයි අරක උනා මේකුණා නැත්නම් භාවනා කරන්න එපා වුණා කියයි දැන් ඊට පස්සේ භාවනාව යන්නේ වෙන කොහෙවත් යන්නේ භාවනාව එහෙම නැත්නම් භාවනාව අපව රිවර්ස් ගියර් එක දාලා අනිත් පැත්ත හරවමු ඔන්න ආයෙ මට දීර්ඝ හුස්මක් දැනුණා ඔන්න මට හුස්ම ආයි දැනුණා. ඒටේ හුස්මත් දැනුණා. මම ආයි 100 පවත්තන්න ගියා කියලා. ආයි රිවර්ස් ගියර් එකට දාලා අඩියක් පිටිපස්සට අරගෙන අර මුලින් ලියපු වාක්‍ය ටික ආයෙ ලියන. දැන් ඔක නේද ඔයගොල්ලෝ කරන්නේ කමටහන්. හැමදාම. වාහනේට වාහනේ මීටරයක් ඉස්සරහට යනවා. මීටර දෙකක් ආපස්සට යනවා. ආපස්සට අරගෙන අර මීටර තුන ආපහු යනවා. මීටර දෙක ආපහු. ආයෙ ගිහලා ආපස්සට. කාටද උත්තර දෙන්න බෑ. සති සම්බොජ්ජංගේ කෘත්‍යය මොකද්ද? දැනුවත් බව පවත්වා ගැනීම. අන්න ඒක තමයි උත්තර. දැනුවත් බව. මොකද්ද නම? iPhone ද නම? දේවිකාසන්. දේවිකා. හොඳයි. දැනුවත් භාවය. දැනුවත් භාවය කියන කෘත්‍ය සත්‍ය දන්න යෝගාවචරයා එයා කමඨහ වාර්තාවේ ලියයිද මට තවදුරටත් කරන්න දෙයක් නැහැ කියන්නේ. මොකද සති සම්පොජ්ජංගෙන් වෙන්න ඕන දේ තමයි දැනුවත්භාවය දියුණු කරගන්න එක. ඒ දැනුවත්භාවය දියුණු කිරීමේ දියුණු කිරීමේ මාවත තමයි මේ හුස්මේ දීර්ඝ කෙටි අවස්ථාව. එක බල බල ගියා. ඊළඟට ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි සිතවිලි. එතකොට යෝගාවචරයා සිතවිලි එක්ක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද? සත්‍ය සම්පෝඥාංගයේ තුලදී. කාටද උත්තර දෙන්නේ? හ්ම් එක පැත්තක සිතවිලි තියෙනවා එක පැත්තක දැන් ආනාපානය තියෙන භාවන අරමුණ තියෙන භාවන අරමුණ දැන් ඒක නොදෙනී ගිහිල්ලා තියෙනවා මේ පැත්තෙන් මොකද තියෙන්නේ දැන් කවුරු හරි මයික්‍රොෆෝන් එක ඔන් කරන් ඉන්නව නෑ හැමතිස්සෙම ඔෆ් කරගෙන ඉන්නවා අනිත් පැත්තෙන් මොකද තියෙන්නේ දැන් මේ පැත්තේ සිතවිලි මැද ආනාපානය අනිත් පැත්තේ මොකක්ද තියෙන්නේ දැනුවත් භාවය දැනුවත් භාවයේ තියෙනවා ඕ එහෙම නැත්තම් ආනාපානය නොදෙනී ගිහින් හරිද එක පැත්තක ඒක තියෙන එක පැත්තක් මේක. එතකොට දැනුවත්භාවයේ තියෙන අර පැත්තේ සිටිවිලි එනවා. එතකොට යෝගාචරය මොකද්ද කරන්නේ? සිතිවිලි එක්ක නොයා ඉන්නවා. සිතිවිලි ඇවිල්ලා යනවා කියලා දැනගන්න. මේක දැනගන්න දැනුවත්භාවය තුල. අන්නේ දැනුවත්භාවයේ තියෙන යෝගාවචරයා යා හිතවිලි මෙනෙහි කරොත් හරිද ඒක? හ්ම්? වැරදි. වැරදි. වැරදි. වැරදි. මොකද්ද වැරද්ද? වැරද්ද මොකක්ද? චේතනා පාලනය කිරීම. ආ? හිතවිලි මෙනෙහි කිරීමයි වැරදි. ඒක දැන් හිතට මෙනෙහි කිරීමේ වැරද්ද මොකක්ද කියලා මම අහන්නේ. මොකන්ද වැරද්ද? මෙනෙහි කරන්න චේතනා පහල කරන්න ඕනේ. නෑ නෑ මේ චේතනා කතන්දරේ නේ මම අහන්නේ. කොහොමද දැන්? ඉතිවිලි ආවා දැනගෙන තියෙන්නේ. මෙනෙහි කිරීමේ තියෙන වරද්ද මොකද්ද? ඒකාග්‍රතාවය කැඩෙනවා. සිතිවිලි මෙනෙහි කර මෙනෙහි කරන්නේ අපි අපි නොදැනුවත්ව හිතවිලි ඇවිල්ලා යනකොට. ඒ කියන්නේ භාවනා මුලදී සිතිවිලි එනවා අපි හිතවිලිත් එක්ක යනවා විනාඩියක් විතර හිතවිල්ලක් කියලා හිටියා කියමුකෝ. එතකොට ඒ ඉන්නේ දැනුවත්භාවය තුළද? නෑ. එතකොට දැනුවත්භාවය නෑ. අන්න එතෙන්දී අපි මෙනෙහි කරනවා. භාවනා අරමුණට සිය ගන්නකොට හිත හිතනවා හිතනවා කියන මෙනෙහි කරලා තමයි ගන්න ඕන. භාවනා අරමුණට සිය පවත්වන්න ඕන. එතකොට යෝගාවචරය දන්නවනම් දැනුවත් භාවය තුළදී සිතිවිලි ඇවිල්ලා යනවා කියලා. ඒතොර ආයි මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. ගහ දන්න කෙනාට කොළ කඩා පාන්න එපා කියලානේ කියන්නේ නේ. එතකොට අපි වැරදි වෙලාවක සිතිවිලි මෙනෙහි කරන්න ගියොත් ඒක බලපාන්නේ දැනුවත් භාවයට නේ මනසේ ඒකාග්‍රතාවයට ඒක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මනසේ ඒකාග්‍රතාවයේ තියෙන දැනුවත් භාවයේ දෙකම තියෙනවා. ඔක්කොම තියෙනවා. හැබැයි යාට කවදාවත් මොකද්ද වෙන්නේ නැත්තේ. යාට ලැබෙන්නේ නැද්ද මොකද? සමාධිය. සමාධියේ ඉන්නේ. ඇයි යා සමාධියට විරුද්ධ ධර්මයක් යා කරන්න යන. මොකද මෙනෙහි කරන. මෙනෙහි කරනවා කියන්නේ ඒක ත්‍රිපිටකයට අනුකූලව ප්‍රතිවේක්ෂා කරන. ඒක වැරද්ද දකින්න. ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ දැන් ධ්‍යානයකට විතර ධ්‍යාන ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ ප්‍රථම ධ්‍යාන ප්‍රත්‍යක්ෂා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේ දෝෂය දකින්න. දෝෂය දැකලා තමයි අපි දෙවෙනි ධ්‍යානට යන්නේ. ඒතර මෙනෙහි කරන වෙලාවේදී ප්‍රත්‍යක්ෂා කරන වෙලාවේදී ධ්‍යාන චිත්තේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ භාවනා යෝගාචරය හුස්ම නොදිනී ගියාට පස්සේ එයාව shift කරනවා. එතනින් එහාට භාවනාව යොමු කරනවා. කොතෙන්ටද යොමු කරන්නේ? දැනුවත්භාවය කියන ස්ථානය තැනට ආව උසස් වීමක් යාට ලැබෙන යෝගාංශ. ඉතින් මේ දැනුවත්භාවය කියන උසස් වීම සම්මට ලැබුණේ අමතර අවබෝධය එහෙම නැත්නම් ඒ දැනුවත්භාවය ඒ කියන්නේ මේ දැනුවත්භාවය කියන්නේ අමතරින් ලැබුණු ඒ ධර්මතාවය පිළිබඳව යෝගාචරය ඒ ගැන දැනුවත් වෙන්න ඕන. ඒ ගැන දැනුවත් වෙනවා කියන්නේ දැන් ඒ කියන්නේ මයි ලොකේෂන් එක දැනගන්න. දැන් මම ඉන්නේ මෙන්න මෙතන. එතන ඉඳලා මම ආයි හුස්මේ දිග කෙටි බලන්න යනවා අරක වෙනවා මේක වෙනවා කියලා ගියොත් ඒ යෝගාචරයේ භාවනාවේ පසුබෑමක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ යෝගාචරයට භාවනා ඉදිරියට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා යෝගාචරය හැම තිස්සෙම දැනගන්න ඕන. මානසික දැනුවත්භාවය දිනු වෙන විදිහට භාවනාව යොමු කරන්න. දැන් එමනම් දැන් 7:32යි වෙලාව. අපි එහෙනම් පැය භාගයක් විතර භාවනා කරමු. එතකොට භාවනා අරමුණේ සිය පවත්වාගෙන S2 වහගන්න. එතකොට මයික්‍රොෆෝන් ඔෆ් කරන්න. එතකොට on mute මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන S2 වහගන්න. බලන්න ස්වභාවිකව මේ කය සිදුවන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තුළ මේ හුස්මට ආස්වාසෙන් ආස්වාසයට ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට මේ හුස්ම දැනීමට ක්‍රමානුකූලව වෙන්නේ මොකද්ද කියන එක සිහිය පවත්වාගෙන යන්න. අනිවාර්යයෙන්ම හුස්ම දැනෙන තැනින් තමයි අපි භාවනාව පටන් ගන්න යෝගාචරයාගේ හුස්ම දැනෙන තැනට සිහිය පවත්වනකොට ඊටාම ගොරෝසුට හෝ සියුම්ම මේ නාසිකාග්‍රේ වැදිලා උස්ම ඉහළ යනවා. මේ නාසිකාග්‍රේ වැදිලා උස්ම පහළ යනවා කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම උදරේ පිම්බීම හැකිලිම ගත්තට පස්සේ ඒ ආස්වාසයට සාපේක්ෂව මේ පිම්බෙන ස්වභාවය සහ හැකිලෙන ස්වභාවය යෝගාචරයට වටහා ගන්න පුළුවන්. එතකොට කර්මානුකූලව මේ උස්ම දැනීමට මොකද වෙන්නේ? කියන එක පිළිබඳව යෝගාචරයාගේ දැනුවත්භාවය සහ ඒ සිහිය ඒකට යොදන්න ඕන සිහිය පවත්වාගෙන යන්න. ඒ යනකොට මොකද්ද වෙන්නේ කියන එක අපි තව පැය භාගයෙන් කතා කරනවා. හොඳයි. දැන් එමනම් භාවනා කරගෙන අතර කරන්න. සියලු දෙනාම සාදුකාරයක් පවත්තන්න. සාදු සාදු සාදු. මයික්‍රොෆෝන් ඔන් කරගන්න බලන්න. සාදු සාදු. දැයි දැන් භාවනාව ගැන මොනාරි කියන්න තියෙනවද? දවන අද්දකින් ඉදිරිපත් කරන්න බලන්න කාටද? අධ්‍යක්ෂ මන්නත් ඉදිරිපත් වෙනවා. හ්ම් යෝන අධ්‍යක්ෂ ඉන්ද්‍රාණි වර්කාගොඩ ඉන්නව නේද? යාර භාවනා අධ්‍යක්ෂකම් තිබ්බ නේද වෛද්‍යපත් කරන්න මොනවා අද ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ. ඒක මම අද ඉදිරිපත් කරන්න කියලා කිව්වද මේකට? එහෙමයි ස්වාමීන් වහන්සේ. කිව්වන ඉදිරිපත් කරනවා. අහනකම් මීට හද්ද නැති. අවයි. පූර්වස්තුතිය ඔබ වහන්සේට අයියෙන් කියන්නේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ අරින් අයියෙන් මයික්‍රොෆෝන් එකට හරියට පූර්වස්තුතිය වහන්සේට වන්දනා පාය ඍජුව දෙපා ස්පර්ශව තිබුණු දැක් පාදී සිටින ඇහෙන්නේ ඇහෙන්නේ හරියට ඇහෙන්නේ ඇහෙන්නේ මොකද මෑන් ෆ්‍රී එකක් ගහගෙන කතා කරන්නේ නැසනවා පූර්වසිද්ධිය කර ඔබ වහන්සේට වන්දනා කළෙමි. කය ඍජුව දෙපා පරිස්සව තිබෙනු දැක පාඩී සිටින ඉරියව්වට චේතනා රහිතව බලා සිටින විට දීර්ඝ හුස්ම රැල්ලක් දක්නට ලැබුණි. සිතුවිලි දෙකක් විතර පැමිණි දෙසම බැහැර වී ගියේය. හිත සංසුන්ව ශාන්ත සිටින විට සිත ඒකාග්‍ර විය. ඒකාග්‍ර වූ හිත හුස්ම දැනුමට සිය පවත්වා සිටියෙමි. කිරීමට දෙයක් නැති නිරන්සලව සිටි සිත සමාධිමත් විය. සිතට කිසිවක් අරමුණු නොවේ. හුස්ම දැනුණු තැන නොදැනේ. නාසයේ තිබෙන තැනක්ද නොදැනේ. සංඥාව පමණක් ඉතිරි ඔය ගැන ඕ ඉන්න ඉන්න ඉන්න. දැන් ඔය ගැන අපි කතා කරා. මම හිටියේ නෑ නේද එලා? හිටියා ස්වාමීන් වහන්සේ. හිටියද? ආගෙන හිටියද? ආගෙන හිටියා ස්වාමීන් වහන්සේ. අද නැතුව ඉන්නව ආගෙන. <laughs> පස්සේ කතා කරන්න ඕන කියලා හිටියේ ස්වාමීන් වහන්සේ. එතරම් ස්වාමීන් වහන්සේ මන් නාසය කියලා අදහස් කරේ මට අර සුෂ්ම දැනෙන්නේ නාසිකාග්‍රේන්නේ. නාසිකාග්‍රේ දැනෙන්නේ නැහැ කියන එක තමයි මම එතෙන්දී අදහස් කරන දේවල් වලට නෙමෙයි උත්තර දෙන්නේ කමටහවර්තය තියෙන දේවල්. අදහස් කරන එක අදහස් කරන එක ලියන්න ඕන වර්තන. එතනින් එකක් ලියලාම කියන මම අදහස් කරන්නේ මේකයි. මේකයි. ස්වාමීන් වහන්සේ එතන මම නාසිකාග්‍රය කියලා ලිව්වනම් එතන වැරද්දක් නැහැ නේද? ඒතර මට කිසිම දැනෙන්නේ එතන ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඔක්කොම වැරදි ඒ දාලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ කියන එක. ඒ ගොඩක් අය තමන් විතරක් නෙමෙයි ගොඩක් අය ඒක දානවා. ඒ කියන්නේ මනසේ ඒකාග්‍රතාවයේ දැනුවත්භාවය පිළිබඳ වැටහීමක් නැහැ. මොකද්ද මේ කරන්නේ? නාසිකාග්‍රයක් හොයන්න යනවා, හුස්මක් හොයන්න යනවා. හුස්ම දැනීම තුළ සිය පවත්නකොට මේ මනස ක්‍රමානුකූල ඒකාග්‍ර වෙනවා. හුස්ම කෙරෙහි දැනුවත් භාවයක් තමයි අපි දිනු කරන්නේ. නැත්නම් හුස්ම පස්සෙන් අර මේ හොරා පොලිස් එල්ලමක් කරන එක නෙමෙයි කරන්නේ. පස්සෙන් ගිලෝගෙන යන්නේ ළමයි අර අර අම්මලා එලෝගෙන යන කෑම කවන්නේ. බත් පිඟානත් අරගෙන. ගේ වටේ. දැන් ඔයගොල්ලෝ ආනාපානී කියලා කරන්නේ නෝ. බත් පිඟානත් අරන් ගේ වටේ දුන්නේ. ළමයාත් මේ මනස ඒකාග්‍ර වෙනවා හුස්මෙන් හුස්මට එහෙම ආස්වාසෙන් ආස්වාදයට ප්‍රාස්වාසෙන් ප්‍රාස්වාස ඒක බලන්නේ මට කරන්න දෙයක් නැහැ පාළුයි තනිකම කළුවර ගුහාවකට ගියා ඕව තමයි කියවන්නේ ඔච්චර කිව්වත් ඒකම තමයි ලියන්නේ ඒක තමයි වැරද්ද ඉතින් ඔච්චර කර භාවනා දියුණු වෙන්නේ නැත්නම් ඒක දැන් එතකොට දැන් හුස්මේ දැනුවත් භාවය හුස්ම දිගයි කෙටි එහෙම ඇයි අපි දැනුවත් භාවය දියුණු කරන්නේ මොකද්ද හේතුව ඒ දැනුවත් භාවයක් සඳහාද සිහිය පවත්වා ගන්න සිහිය පවත්වා ගැනීමෙන් උපදවා ගන්න දැනුවත් භාවය මොකක් සඳහාද කාටද කියන්න පුළුවන් දැනුවත්භාවය තමයි කෘත්‍ය. සති සම්පෝඥංගේ උපරිම කෘත්‍ය දැනුවත්භාවය. එතකොට දැනුවත්භාවයේ කෘත්‍ය මොකක්ද? ඒක ඒකාග්‍රතාවය මොකද කිව්වේ? සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය සත්‍ය අවබෝධ වෙලා නැන්ද මේ සත්‍ය අවබෝධයේ මේ මූලික පියවර මොකද්ද? නිර්වාණ අවබෝධය අපි සත්‍ය අවබෝධය හරි සත්‍ය අවබෝධය. දැන් බුදුහාමතර දුෂ්කර ක්‍රියා කර සත්‍ය සොයාගෙන නේද? මේ ජීවිතේ සත්‍ය. දැන් සත්‍ය සොයා ගැනීමේ මූලික අධීර මොකද්ද? සමාධිය දියුණු කරගන්න. මෙතනයි සමාධියක් ගහන්නේ ඉන්නේ. දැනුවත්භාවයේ තියෙනවා නම් ආයි සමාධියක් ඉතින් යාට අවශ්‍ය හොයන්න යන්න ඕනේ නැහැ එතන. මට සමාධිය මේ වෙලාවේ අපි සමාධියක් ගැන කතා කරන්නේ නැහැ නේ භාවනාවේ. මේ වෙලාවේ අපි කතා කරන්නේ දැනුවත් බව. එතකොට මේ දැනුවත් භාවය මොකක් සඳහාද? මේ දැනුවත් භාවයත් එක්ක සමාධි වීමකුත් වෙනවා. ඉතින් ගැටලුවකුත් නැහැ. සමාධිය වෙනවා ඉතින්. දැනුවත් භාවය දිනුනොත්. එතකොට ඒ දැනුවත් භාවය හෝ ඒ සමාධියේ හෝ ඒ කෘත්‍යය මොකද්ද? මොකක් සඳහාද? කාටද කියන්න පුළුවන්? බුද්ධ ධර්මයේදී පුජ්ජංග ධර්ම දැන් වඩලා දැන් මනස ඒකාග්‍රතාවය ඇති කරගත්තානේ. තොර සති සම්පොජ්ජංගේ ධම්ම විජේ සම්පොජ්ජංගේ විරි සම්පොජ්ජංගේ ඊටික වැඩිගෙන යනවා. සමාධි සම්පොජ්ජංගේ දක්වත් යනවා බං. අපිට ඉරක් ගහලා නතර කරන්න බෑ බොජ්ජංග ධර්ම මෙන්න මේකයි වඩන්නේ ඊළඟට මේකයි වඩන්නේ කියලා එහෙම කියන්න බෑ සමහරට හතම එකපාර යනවා. නමුත් මූලික අවධානය යොමු කරන්න සති සම්පෝඥංගය. සති සම්පෝඥංගය උපදවා ගන්න දැනුවත් භාවය. දැනුවත් භාවයේ කෘත්‍යය මොකක්ද? සංස්කාරයන්ගේ යථා ස්වභාවය වටහා ගන්න. දැන් මානසික ඒකාග්‍රතාවය ආවට පස්සේ සංස්කාරයන්ගේ ඒකා යථා ස්වභාවය වටහා ගන්න කියලා මම කියලා දෙනවා දෙමකට. දැනුවත් භාවයේ කෘත්‍ය තමයි අපි ආස්වාස ප්‍රාස්වාස වශයෙන් ගත්තා. අපි මේ ඉන්නේ ආනාපානේ ඉන්නේ. ආනාපානේ ඉඳගෙන තමයි දැනුවත් භාවය දිනු කරලා තියෙන්නේ. එතකොට ඒ දැනුවත් භාවයේ කෘත්‍යය තමයි ඒ අමතකනම ලියාගන්න. දැනුවත් භාවයේ කෘත්‍යය තමයි නාම රූප වශයෙන්. දැනු ඒ අපිට දැනෙන දේවල් වල නාම රූප වශයෙන්. ඒ දැනුවත්භාවය තුළ ඉන්නකොට අපිට තේරෙනවා කනේ ශබ්ද වැදිලා යනවා. සිතවිලි ඇවිල්ලා යනවා. හුස්ම නාසිකාග්‍රේ ගැටිලා යනවා. ගැටීමේ පටවි ස්වභාවය. කය සතර මහා ධාතු වැටහෙනවා. ඒ රූපේ ස්වභාවය. ඊළඟට දැනීම කියන්නේ නාම ධර්මතාවයන්ගේ ස්වභාවය. එතකොට අපි මේ දැනුවත්භාවය දිනු කරන්න ආයේ මේ හුස්මේ ගොරෝසු බව බලන්න, දිග කෙටි බලන්න ඒවට නෙමෙයි. එහෙනම් අනේ මට දැන් මොකක්වත් කරන්න නැහැ නේ කියාගෙන ඉන්න එකට නෙමෙයි. මේ දැනුවත්භාවය තුළ ඉන්නකොට මේ හුස්ම දැනීමේ හුස්ම දැනීම නෙමෙයි. හුස්ම දැනීමත් එක්ක හට ගන්න බැටහීමේ වෙනසක් එනවා. තමයි අවබෝධය. එතකොට කලින් හුස්ම දිහා බලන්නේ මේ හුස්ම ගැටෙන තැනක් තියෙනවා. ඒ ගැටෙන තැන දැනගන්න ස්වභාවයක් තියෙනවා. දැන් මුලින් අපි ඒක බැලුවේ නෑනේ. දැනෙන තැන සිහිය සිහිය පැවැත්වුවා විතර. ඒ සිහිය පැවැත්වුවාට පස්සේ මේ හුස්ම ගැටෙනවා. ගැටීමත් එක්ක ගැටුණා කියන දැනීමක් කියන මේ දෙකක් ධර්මතා දෙකක් ක්‍රියාත්මක වෙන මේ ලෝකේ. ස්කන්ධ ලෝකයේ තුල ධර්මතා දෙකක් ක්‍රියාත්මක වෙන ඒ තමයි නාම රූප. බගලෝ දැන් ඕක ගැන වැටහිමින්ද භාවනා කරනවා. මම හුස්ම තැන ඉන්න කියලා කිව්වොත් එතන ඉන්න ඔය නිකන් අර ගොම තැඹ වගේ ඉන්නවා හිතන්න. දැන් මේ මොකද්ද මම මේ කරන්නේ? කියන එක ගැන කිසි වැටහීමක් නැහැ. ඔහේ කරනවා. හුස්ම කෙරෙහි සිය පාත්තලා මනසේ ඒකාග්‍රතාවය දිනුනාට පස්සේ දැනුවත්භාවය දිනුනාට පස්සේ දැනුවත්භාවයෙන් අපි දකින්නේ මේ හුස්මේ ගැටෙනවා ගේ ගැටීමත් එක්ක දැනීමක් හට කනට ශබ්දයක් වැදිලා යනවා ඒ ශබ්දය හඳුනා ගැනීම දැනීම හට. තර හිතවිලි එනවා ඒ සිතවිලි වලට අපි මේ මේ සිතවිලි කියලා අඳුරා ගන්න උත්සාහ කරනවා. නාම රූප පිළිබඳව වැටහීමක් ඇති කර නාම රූප පිළිබඳ වැටහීමක් ඇති වෙන්නේ මොන යෝගාචරණය? මොන යෝගාචරණය? මොකක්ද දිනු කරගෙන ආද? ඒකාග්‍රතාවේ දැනුවත්භාවයේ දිනු කරගත්තා. අද එයා දැනුවත්. කලින් දැනුවත් භාවයත් ඕනේ කලින් පැවති සිහිය විතරයි. ඒ සිහියට වැටුනේ මොකද්ද? හුස්ම දිග කෙටි ගොරෝසු. ඒ ටික තමයි. ඒකයිලා බාලාංශේ පන්තියේ මොන්ටිසෝරියේ අත්දැකීමක්. දර්ශනා භාවනාව. නම දෙතරින් තමයි පටන් ගන්න. නැද භාවනා පටන් ගන්න තැනක් තියෙන්නේ මේ. පැහැදිලිද කියන්නේ? මයි තමයි එහෙමයි. ආයෙකින් බහූතයක් ලියාගෙන එනවා ඉතින්. මට කරන් දෙයක් නැහැ කියන්නේ. දැන් අපි අද අද මොකද මාතෘකාව? එපා එපා ඕනේ නැහැ. ඔය අද මොකද මාතෘකාව? ම්? Hmm? මාත්‍රිකා දන්නේ නැද්ද? භාවනාව දිනු වෙන්නේ කොහොමද කියලා යෝගාවචරය දැනගන්නේ. භාවනා දිනු වෙන්නේ කොහොමද කියලා යෝගාවචරය දැනගන්නේ කොහොමද? කොහොමද දැනගන්නේ? භාවනා දියුණුවයි කියලා. හ්ම්. දැන් මේ භාවනා මාර්ගයේ ක්‍රමානුකූලව දියුණු වෙන බව යෝගාවචරයා නිවැරදිව වටහා ගන්නේ කෙසේද? කෙසේද? හරි. නෝට්බුක් එක අරගෙන මේ මාතෘකා ලියන්න. මයික්‍රොෆෝන් මේ මේ මොකද්ද කැමරා ඔන් කරගත්තා නම් හොඳයි කීප දෙනෙක් මට ඒතර පේනවනේ වැඩක් කරනවා වගේ ඔක්කොම ඉන්නවා අහගෙන කුස්සිය අතු වෙනවද මන්ද පණ ගමන් දින්නේ කෙනෙක්වත් කැමරා ඔන් කරන්නේ නැහැ ඔය ඉන්න හදන්නද දැන් මොනව කරනවද මට පේන්නේ කැමරා හොයා ගන්න ඕනේ. දැඩියා ගත්තද කියලාත් මම දන්නේ නැහැ. පොත ගත්තද කියලා අර පේන්නේ නැහැ. හරිද ලියා ගත්තද? මේ පොත ගත්තද? මොකද ලිව්වේ? බබාලන්තේ වගේ මේක දැන් හරියට. ඔක්කොම අහන්න මේකේ. ලියාගන්න පළවෙනි එක. හරි නේද? පළවෙනි එක ලියාගන්න. භාවනාවට ඉඳගත්තාම භාවනාවට ඉඳගත්තාම සිත කම්මලක් වගේ හෝ එහෙම නැත්නම් සිටිවිලි වලින් පිරුණු සිටිවිලි වලින් පිරුණු අවුල් ජාලයක් වගේ දැනෙනවා නම් තම බාරට වඩි ගත්තාම නිකන් මේක අර නිකන් අර වැස්සක් වහලා පායනවා වගේ ගතිය. නිකන් හිටිවිලි ගෝසාවක් වගේ. දැනෙනවා නම් අපි දැනගන්න ඕන අන්න ඒ වෙලාවෙත් භාවනාව තාම දියුණු වෙලා නැහැ කියන්නේ. පැහැදිලි නේද? ක්ලියර් නේද? එහෙනම් භාවනාව දියුණු වෙලා කියලා කොහොමද දැනගන්නේ? භාවනාවට වාඩි වුණාම අර හිතවිලි ගෝසාව දැන් කලින් තිබුණු සිතවිලි ගෝසාව දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. ගාර සාන්ත දාත තියෙන කූඩුව වගේ නිකන් ගතියක් පේනවා නම් පොඩි පොඩියට ලාවට මම කියන්නේ හිතවිලි එනවා යනවා කියන එක නෙමෙයි මම කියන්නේ අර ගෝසාගත අර සුරු සුරි සුලඟක් ආවාගේ තියෙනන්නේ ඒක නිකන් ගෝසා ගතිය හිතේලි නිකන්. ගතිය දැන් නැත්තම් වෙනදාට වැඩිය භාවනා පොඩ්ඩක් දිනු වෙලා තියෙනවා. කියලා ඒක දැන දැනගන්න ඕන යෝගාචර. දෙවෙනි එක. හුස්ම දැනීම හෝ පිම්බීම හැකිලිම තමන්ගේ භාවනා කර්මස්ථානයට අනුව එක ලියා ගන්න. භාවනා අරමුණු කර්මස්ථාන. හුස්ම දැනීම හෝ පිම්බීම හැකිලිම ගොරෝසුවට එකක් තමයි ගොරෝසුවට දැනෙනවා. දෙවෙනි එක තමයි අපිලිවලට. නිකන් මේ වේගයෙන් නිකන් ඔහේ නිකන් යනවා ඉහළ පහළ. කිසි පිළිවලක් නැතු. ඕ එහෙම නැත්තම් වේගයෙන් ඉහළ පහළ යනවා නම් දැන් භාවනාව භාවනාවේ ගොරෝසු අර මේ මේ ගොරෝසු නෙමෙයි මොකද්ද මම කියන්නේ භාවනාව නිකන් හිත නිකන් කම්මල කම්මලක් වගේ ගතියක් නැහැ. එතන සාන්ත ගතියක් තියෙනවා. නමුත් දෙවෙනි එක තමයි භාවනාව ආරම්භයේදී භාවනා අරමුණ හරි ගොරෝසු. කලබල සහිතයි. කලබල සහිතයි. ආකූල. ඒකට වචනේ ආකූල. ආකූල සහ අනාකූල කියලා තියෙනවා. මේම සමාන්තරව හුස්ම අර බටයක් දිගේ මේම ඉහළ පහළ යනවනේ ඒක අනාකූල ප්‍රවාහය. දැන් මේක ආකූල. ආකූල කියන්නේ අවුල් ජාල. යොස්ම ඉහළ පහළ යනවා වගේ දැනෙන. පිම්බීම හැකිලීමත් ඒ වගේ. දැනෙනවා නම් යෝගාවචරයාගේ ව්‍යාගනේ යෝගාවචරයාගේ භාවනාවට අදාළ දෛනික සතිය හා සීලය සීලේ අඩුපාඩු තියෙන. තමන් දෛනික අසතිමත්ව නම් කටයුතු කරන්නේ සිහියෙන් කටයුතු කරන්නේ නැත්නම් භාවනා ආරම්භයේ ඊට ගොරෝසු ගතියක් යෝගාචරයේ තියෙනවා. එනයි ඔකේ විරුද්ධාර්ථය මොකද්ද? භාවනාවට ඉඳගත්ත ගාම හුස්ම දැනීම ඉතා සියුම්ම දැනෙනවා නම් එයාගේ දෛනික සතිමත් බව භාවනාව කෙරෙහි තියෙන උනන්දුව ඒ කෙරෙහි තියෙන උනන්දුව අවශ්‍යතාවයේ ඒක ටිකක් දැන් දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් සීලය හරියට පාත්තන්න ඕන. එදිනෙදා කටයුතු කරනකොට සිහියෙන් කටයුතු කරන්න ඕන කියලා එක පිළිබඳව වැටහීමක් ඉතින්දී ඇති වෙලා තියෙනවා. තුන්වෙනි එක ලියා ගන්න. භාවනාව ආරම්භ කරලා ටික වෙලාවක් භාවනා නතර කරන්න හිතනවා නම් දැන් භාවනා කරා තිය අපෝ මේක එළාම් එක වදින්නෙත් නෑනේ නේද? බල බල ඉන්න. ආයෙත් දෙ ගන්නවා හරි. විනාඩි 5ක් ගිහිල්ලා හරි. ආයි අන්න එහෙම දැනෙනවා නම් අපි ලියා ගන්න භාවනාවේ ආය පස්සද්ධියක් තාම ඇවිල්ලා නැහැ යෝගාවචර. කියන භාවනාවෙන් භාවනාවෙන්ම සතුටු වෙන ස්වභාවය. මේක නිකාර අපාසයෙන් කරනවා වගේ. අර බැංකුවට ණය ගෙවනවා වගේ එක. <laughs> හරි අමාරුවෙන් කරන්නේ. භාවනා දීර්ඝව සතුටින් කරන්න හිතනවා කියන්නේ එයාගේ පස්සද්ධිය හොඳයි කියන්නේ. භාවනා සැහැල්ලුයි, කාය සැහැල්ලු වෙලා නොදිනේ ගිහිල්ලා භාවනා සමාරුදානේ නතර කරන්න හිතෙන්නේ නැහැ ඊට භාවනා. ඒක ඒක ඒක Taman දැනගන්න. හතරවෙනි එක ලියා ගන්න. එන සිතුවිලි භාවනා කර්මස්ථානයේ සිය පවත්වනකොට එන සිතුවිලි මේක තමයි වැදගත් කාරණය. එන සිතුවිලි අතු බෙද බෙදා යන ගතියක්. එන සිතුවිල්ලට තව සිතුවිල්ලක් දාලා අපි අතින් කතන්දරේ ගොතගත යන ගතියක් තියෙනවා නා. හෝ ඒ ඔස්සේ සිත දුවන බවක් ගමන් කරන බවක් හෝ ඒ හිත ගියා කියලා බොහෝ වේලාවක් යනවා නම් මොකක්ද ඒ ගැන කියන්නේ? යනවා නම් යෝගාවචරයාගේ මෙනෙහි කිරීම භාවනා කර්මස්ථානයේ විස්තර බැලීම හරියට සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ භාවනා අරමුණේ සිත රඳවා ගන්න අවශ්‍ය කරන කාර්යය ඒ කෘත්‍ය වෙලා නැහැ. භාවනාවට ඉඳගත්තා ගා වෙන වෙන හිතේ ඔස්සේ තමයි යන්නේ. එතෙන්ද එතෙන්දී අපි දෛනික සතිය ගැන කතා කරන්නේ නැහැ එතනදී. මොකද ඒකට හේතුව දෛනික සතිය ගැන කතා කරන්නේ ඒක යෝගාචරයට වැටහෙන්න ඕන මේන සිතිවිලි එන්නේ දෛනික අසතිමත් භාවය නිසා මම මේ කරන කින දේවල් තමයි මතක් වෙන්නේ කියන තැනට භාවනාව එන්න ඕන. ඒක භාවනා ටිකක් දියුණු වෙන්න ඕන දෛනික සතිය දියුණු වෙන්න. නමුත් මුලික වශයෙන් අපි බාහනට හිත යොදපු ගමන් හුස්මේ සිය පාත්තර හුස්මේ විස්තර බලලා ආස්වාසයෙන් ආස්වාසයෙන් ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයෙන් විස්තර බලමින් පුළුවන් තරම් යෝගාචරය උත්සාහ කරන්න බාහන ආරම්භ හිත රඳවාගන්න. ඒක මුලින්ම ආරම්භයේදී කරන්න ඕන කාරණේ. ඒක අවුරුද්ද ගන්න ඉතින් අන්න ඒ කෘත්‍ය හරියට වෙන්නේ නැත්තම් හිත පොඩ්ඩක්වත් භාවනා අරමුණේ තියෙන්නේ නැහැ. එහෙම යනවා. ඒක හිතේ ස්වභාවය. ඊළඟට ලියාගෙන පස්සේ නේද? එන්න සිටිවිලි. ඔන්න ඔක භෝගාචර හොඳින් මතක් දෙයක්. එන්න කලින් දැන් ආපු සිතිවිලි ධාරාවක් තියෙනවනේ. මේ එන සිතිවිලි එන්න එන්න අඩු වෙනවද වැඩි වෙනවද? අන්න ඒකෙන් පුළුවන් අපිට භාවනාව තමගේ භාවනාවේ දියුණුව කොයිතරම් මට්ටමකට රඳවා ගන්නවද කියන එක එතනින් බලා ගන්න පුළුවන්. එතකොට එන සිතිවිලි වැඩි වෙනවා නම් අපි පුළුවන් තරම් භාවනා අරමුණේ සිය පාත්තන් අර යොදන්න උපක්‍රම සියල්ලම යොදවන්න ඕන. ඒ වගේම එනේ සිතවිලි වල මූල කාරණේ අපි හොයාගන්න ඕන. අපි අර කලින් වැඩසටහන් වල කියපු ආකාරයට ඒ දේ කටයුතු යොදවන්න. යොදෙව්වොත් තමයි එන සිතවිලි වල අඩුවීමක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. නමුත් කවදාත් අපි බලෙන් එන සිතවිලි භාවනාවේදී නතර කරන්න යන්න එපා. ඒක සම්පූර්ණයෙන් වැරදි. අතිසාරයට අර පොල් මුට්ටක් ගන්නවා වගේ වැඩක් ඉන්නේ. අපි මතක තියාගෙන ඒක ලියා ගන්න. භාවනාවේදී එන සිතිවිලි අපි නතර කරන්නේ කරුණු දෙකකින්. ඒක ලියා ගන්න. භාවනාවට එන සිතිවිලි අපි නතර කරගන්නේ කරුණු දෙකකින්. පළවෙනි එක තමයි යෝනසෝ මනසිකාරය. භාවනා අරමුණේ හරියට සිය පවත්. සහ දෙවෙනි එක මොකද්ද? හරියට කියන්න බලන්න. යෝනිසෝ මනසිකාරය අනිත් එක මොකද්ද? දැන් මතක නැහැ. <laughs> දැන් දන්නේ නැහැ. දෛනික සතිය? නෑ. යෝනිසෝ මනසිකාරයත් එක්ක කියවෙන තව වචනයක් තියෙනව නේද? මොකද්ද? රිපිට එකේ ඔය නිකන් අපි ගාථා වලට කියන්නේ යෝනිසෝ මනසිකාරය හා මොකද්ද? කත් එක්ක යන තව වචනයක්. ධම්මානු ධම්ම පටිපදා නදම්මාන ධම්ම පටිපදා ආර්ය ස්ථාංගික ආ ආර්ය ස්ථාංගික මාර්ගයේ ඉඳන් අර මං අර කලින් දුන්න වැඩසටහන් ඒව නැවත අහන්න. ඒවා දැන් කියලා දෙන කට කැටනකන්. අම්මා දිට්ටි අර මොකද බිම් බෝම්බ ගහන තැන් වලට යන ඒවා ඔක්කොම දැන් මතක් කරගන්න. යෝනිසෝ මනසිකාරය ධම්මාන ධම්ම ප්‍රතිපදා යෝනිසෝ මනසිකාරය තුල තමයි අපි මේ සිටිවිල්ලක් මේ භාවනා අරමුණක් මම සිතවිල්ලෙන් හිත ඉවත් කරගන්න ඕන අකුසලෙන් හිත අවත් අයින් කරගෙන කුසල සිතේ එහෙම නැත්නම් භාවනා අරමුණේ සිය පවත්වන්න ඕන කියලා මේ මානසිකාරය පවත්න්නේ ඕනසෝ මානසිකාරය. ඒක භාවනාවේදී. තව ධම්මාන්දම් ප්‍රතිපදාව. මේ අරස්ථාංගික මාර්ගය අපි ගමන් කරනවා කියන එක ඒක දෛනික සතියෙන් එදිනදා ජීවිතයෙන් අදාගන්න. දැන් තේරෙන්නේ නේද? වචන කිව්වට තේරෙන්නේ <laughs> මෙච්චර කාලෙ හිතුවේ නැහැ නේද මොකක්ද කියලා. යෝනිසෝ මනසිකාරය ධම්මන ප්‍රතිපදාව කියලා. ඔන්න ඕක තමයි යෝනිසෝ මනසිකාරය ධම්මන ප්‍රතිපදාව කියන්නේ. ඔය කියවන එක්කෙනෙක්වත් දන්නේ නැහැ මොකද්ද දෙකේ අර්ථය. දැන් හයවෙනි එක ලියා ගන්න. මෙන්න මේක තමයි අපි අද මාතෘකාව වෙන්නේ ප්‍රධාන මාතෘකාව. දෛනික ජීවිතයේදී දෛනික ජීවිතයේදී තමන් කරන්න තමන් කරන තමන් කරන්න හෝ හිතෙන දේවල් හිතන කරන කියලා ලියාගන්න හිතන කරන කටයුතු හෝ දේවල් තමන් දැනට කරගෙන යන භාවනා ප්‍රතිපදාවේ දියුණුවට හේතු වෙනවද නැත්නම් පිරිහීමට හේතු වෙනවද? මේක තමයි වැදගත්ම කාරණා. දැන් තමන් අපි කියන කමටාවර්ත 50ක් දාලා දෙනවා 60ක් දාලා දෙනවා 100ක් දාලා දෙනවා කියලා හිතුවොත්. ඒකට යා භාවනා කරගෙන යනවා. එතකොට එදිනෙදා ජීවිතයේදී තමන්ට මොනවද හිතෙන්නේ? නිකන් ඉන්නකොට කරන්න හිතෙනවා. අවස 3-4 වෙනකොට හිතන නිකන් බිස්කට් එකක් කටේ දාගත්තොත් හොඳයි. නිකන් හිතනවනේ. ඒ වගේ එක එක දේවල් අපි කරනවනේ. දැන් වෙඩින් පාටි එකකට ගියාම හිතන එක නටන්න හිතන නිකන්. සින්දුවක් එක නිකන් හිතනවනේ. එතකොට Tamanට හිතා ගන්න ඕන තමයි දැන් කොහෙද යන්නේ. ඒක කන්ට්‍රෝල් කරන්න යන්න එපා. ඒක භාවනාවේ ඒ කියන්නේ භාවනා දියුණු නෑ ඒ කියන්නේ. ඒ කියන්නේ ආ තමන්ට ඒකෙන් තීරණය කරන්න පුළුවන්. ඒ ළමෙක් කෑ ගහගෙන එනවා. හිටපීම හොඳ වැඩක් කරන්නම් කියලා එහෙම දැන් එනවනේ ඔළුවට. මේකට කොච්චර කවත් තේරෙන්නේ නෑනේ කියලා නේ. අන්න ඒ අන්න ඒ එනකොටම බලන්න දැන් මට දැන් මේ එන හිතවිලි කොයි දිශාවටද යන්නේ නැහැ. මොකක්ද මම භාවනා යෝගාචරයක් කියලා ලෝකෙටම කියලා දෙනවා. කවටාවර්ත 50ක් දාලා දෙනවා. ගෙදර ඇද්දන්න භාවනා කරනවා කියලා. අතර පොයටම සිල් ගන්නවා. දැන් Tamanට හිතා ගන්න පුළුවන්. නිකන් ඉන්නකොට ටීවී එක දාන්න හිතනවා ගෙදර ඉන්න. ටීවී දාලා බලන්න හිතනවා. ඒක ඉතින් භාවනාව කොයි දිශාවටද මේ මේක අරගෙන යන්නේ? මාව දැන් මේ කියන්නේ භාවනාවෙන් මාව දැන් මේ අරගෙන යන්නේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ නිවන් දකින දිශාවටද නැත්නම් ආපන් පරණ අර හිටිය මඩවලේද ඉන්නේ? ඒක මොනිටර් කරලා දෙනවා. මම ඔය භාවනා දියුණු වෙන අයගෙන් විතරයි ඒක අහනවා. දැන් ඉදිරියට මොනවද කරන්නේ? ගමන් බිමන් යන්න හිතනවාද? ට්‍රිප් යන්න එහෙම යනවාද? ඔෆිස් එකේ ඉන්නකොට කට්ටියත් එක්ක රණ්ඩු වෙනවද? රණ්ඩු වෙන්න හිතනවද? නැත්නම් ඒවෙන් ඈත් වෙන්නද හිතෙන්නේ? එයා මං අහනවා. ඒක ගැන යෝගාවචර. දැන් මම මේ යන්නේ කොයි දිශාවට? ඒක කන්ටෝ කරන්න යන්න එපා. දැන් මම මේ භාවනා කරනවා. ඔන්න කීන්ති ගන්න හොඳ නැහැ කියලා කියන්න යන්න එපා. ඒ කේන්ති යනවනම් යන්න ඉඩ අරින්නේ. දේශසහගත සිටිවිල්ලක් එනකොටම කේන්ති යන ඌර්ජුවල් නගිනවා කියලා හිතුවොත් සුවාර දාන්න තද වෙනවා. ඒ කියන්නේ අපිට එන සිටිවිල්ල පිළිබඳව දැනුවත් භාවයක් නැහැ කියන අපි ඔටෝමැටිකලි මధుරේ කාමයන් චටාස් ගාලා දෙනවා. <laughs> සම්බෝල වෙලා මන් මధుරට. නේද? ඒකෙන් අපිට පුළුවන් අපි ඉන්න අපේ භාවනා ප්‍රතිපදාව ගැන අපිට වැටහීමක් ගන්න. ඒවා මේ හිතලා ආ මෙහෙම ගහන්න කියලා කපාට්ටම මෙතන නතර කරනවා. මම භාවනා කරනවා නේද? නේද? එහෙම. එහෙමද? ඉතින් මේක තමයි මට අද කියලා දෙන්න අවශ්‍යතාවය තිබ්බේ. ඊළඟට ලියා ගන්න හත් වෙනි එකනේ. හත් වෙනි. හත් වෙනි එකනේ. භාවනා යෝගාවචරයා සෙවිය යුතු හෝ නොසෙවිය යුතු ධර්ම. මේ මාතෘකාව කියවලා තියෙනවා. ඔය තියෙනවා. දර්ශන මාර්ග පළවෙනි පොතේ. කොහෙද තියෙන්නේ? මටත් බලලා දෙනවද? පළවෙනි පොතේ 600 26 වෙනි පිටුව. ඒක චුට්ටක් බලන්න යෝගාචර ප්‍රතිපදාව මේ සමහරවගේ පොත් වර්ග දෙකක් තියෙනවානේ අර මේ දෙවනි මුද්‍රණේ තියෙන 600 26 වෙනි පිටුව. එල්ලා ගත්තා. එල්ලා ගත්තද ඔක්කොම? පද්දේක තියෙන. කේක ඒකත් එක්ක කරන්න වෙන්නේ. භාවනා යෝගාවචරය විසින් යම්බඳු කාය සමාචාරයක් සොයන්නේද සේවනය කරන්නේද එහි අකුසල ධර්මය විශේෂින් වැඩිවීමටපත් වේ. පත් වේද කුසල ධර්මයේ පිරිහෙද්ද එමදු කාය සමාචාර නොසෙවිය යුතුය ඒතර මොකද්ද කාය සමාචාර කියන්නේ? හ්ම්? දැන් මයික්‍රොෆෝන් ඔන් කරගෙන උත්තර දෙන්න ඕනේ. මොනවද කාය සමාචාර කියන්නේ? දැන් විදර්ශන මාර්ගේ පොත තියෙන එක්කෙනෙක්වත් කියවන්නේ නැහැ ඒකද? ඔය ඉන්න බහුබූත කියව බලපන්. කාය සමාචාර කියන්නේ මොනවද? එක්කෙනෙක්වත් දන්නේ නැහැ කාය සමාචාර කියන්නේ. දැන් වැඩක් නැහැ දැන් මේ වැඩතරම නතර කරලා දාන දැන් තේරුමක් නැහැ ප්‍රතිපලයක් පේන්නේ නැහැ කෙනෙකුට කෙනෙක් කාය සමාචාර පද්ද කවුද උත්තර දෙන්නේ? කය සංවර කර ගැනීම. මං අහන්නේ කාය සමාචාර කියන වචනේ තේරුම. විනය කාය සමාජාචාර කියන්නේ කයෙන් වෙන දේවල්. කාය සංවර කරගන්න නෙමෙයි. ඒක දැන් තේරුන්නේ නැද්ද මෙතන දැන් මේ කීප වාක් යාක් වාක්‍ය. යෝගාචරය විසින් යම් බඳු කාය සමාජාචාරයක් සොයන්නේ සොයන්නේද? කාය සමාජාචාර සොයන කයෙන් වෙන යමක් අපි හොයන්නේද? මොකක් හරි කරන්න යන්නේද? සේවනය කරන්නේද? ඒක ඇසුරු කරනවා. එහිදී අකුසල ධර්මය වෙසසින් වැඩිවීමටපත් වේද? ඒ සංවරය කියන එක නෙමෙයි නතර කියන්නේ. කයින් වෙන දේවල් නිසා අකුසල ධර්මය වෙසසින් වැඩිවීමටපත් වේද? කුසල ධර්මය පිරියෙද? එබඳු කායික ක්‍රියා මෙත කාය සමාචාර නොසෙවිය යුතුයි. දැන් උදාහරණයක් කියන්න බලන්න. ගෙදර කොහොමද? කාය සමාචාරයක් නිසා දැනුවත්භාවය, මනසේ ඒකාග්‍රතාවය, සමාධිය ඇති කර ඇති වෙන අවස්ථාවක් කියන්න බෑ උදාහරණයක්. Nobel Prize එක දෙනවා. <laughs> උත්තරේ දුන්නොත් හරි. පොඩි දේවල්. බුදුන් වැඳීම. ඔය කිව් බුදුන් වැඳීම. කාය සමාචාරයක් මම මේ අහන්නේ. කවුද නිරෝෂා ඉන්නවද? වාද ඉන්නවා වාද විපාක වලට පැටලෙන්නේ නැතු ඉන්නේ. ඈ? පැටලෙන්නේ නැතුව? ආඩත් බැරි. භාවනා භාවනාවද ස්වාමීන් වහන්සේ? ආය සමාචාර මම යහන් දැන් දාවේ. <laughs> දැන් අපිට ආය සමාචාරයක්. දැන් උදාහරණයක් ගත්තොත් අපි පේමන්ට් එක අතුගාගෙන යනවා. කොස්සෙන්. දැන් පේමන්ට් එක හරහා ඉන්න මොක්කුද? මොක්කුද යන්නේ? කූඹි. රෑනක් යනවා. කූඹි රෑනක් යනවා. අන්න ඒක අපි දැක්කා. නැත්නම් මකුණු දැලක් බැඳලා තියෙනවා නේ. මොකක් හරි තියෙනවනේ. එහෙම නැත්නම් කොස්සර කරපොත් එක්ක අහු වුණා. අන අපි ටක් ගාලා මොකද කරන්නේ? ඒ ගැන දැනුවත්භාවයටපත් වෙලා අර කොස්සේ වේගය අපි අඩු කරගන්න. සිහිය පවත්තන්න. නැත්නම් ගන්න ඔයි ටිපියු කියලා ඔක්කොම අදලා අරින්න නේද? අර බුල්ඩෝසර් කරනවා. දැන් බුල්ඩෝසර් කරන්නේ ඔක්කොම පුරුදුලයින්. පැත්තෙන් උදැල්ලා කියන ගමන් බුල්ඩෝසර් කියනවා. ඉතින් මේ දැන් මොකද්ද උනේ? දැන් අපි කොස්සෙන් අතු ගාගෙන යනකොට කොස්සට බ්‍රේක් දෙන්න ඕන දැන්. දැන් කුඹි රෑණක් ඉන්නවා ඉස්සරහ. ඒකට කොස්ස නතර කරගන්න මොකද්ද ඕනේ අපිට? එතන මොකක්ද දිනුනෙලා දෙන්නේ? අර භාවනාව නිසා ඇති කරගත්ත මනසේ ඒකාග්‍රතාවය දැන් මොහොකට සාපේක්ෂවද අපි මේ ඒකාග්‍රතාවය යොදවන්නේ? දැන් මේ දර්ශනාවාරයේ පොතේ ඔක්කොම ටික තියෙනවා. අපි කුඹිරෑණක් කෙනකොට කොස්ස මෙහෙම නතර කරගන්න බ්‍රේක් ගහලා. කොස්සට බ්‍රේක් තියෙනවා. යෝගාවචරයගේ කොස්සට බ්‍රේක් තියෙනවා. එතකොට ඒකාග්‍රතාවයේ නිසානේ අපි ඒක කරන්නේ දැනුවත්භාවය නිසානේ. එතන තියෙන. එතකොට ඒ දැනුවත්භාවය ඇති වුණේ මොහොකට සාපේක්ෂව. අපි ඒකට කියන්නේ මොකක් කියලාද? හ්ම් කාටද කියන්න පුළුවන් එල්ල ගන්න 11 වෙනි පිටුව කොළොස් වෙනි පිටුව බලමු මම බලලා නැහැ පොත හරියට කන් එන මෞසද පඬිතුයෝ වගේ ඉන්නේ මෙතන ඔක්කොම කියවලා තියෙන්නේ. සීල ශික්ෂාවේ චිත්තචෛතසික ධර්මය දත යුතුයි. සීලයට අදාළ චිත්තචෛතසික ස්වභාවයෙන් දත යුතුයි. ප්‍රාණඝාතයෙන් අදින්නාදාණයෙන් ආදී වැළකීමේ ශික්ෂාපද සමාදන් වන මේ ශාසනය යම් කෙනෙකුට කුසල චිත්තයන් හා අවශේෂ චෛතසිකව පහළ වේ. ඒ චිත්තයන් කවරේදයක් යම් කලක ප්‍රාණඝාතයෙන් අදින්නාදාණයෙන් ආදී වැළකෙන්නාට සෝමනස්සෝ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත ඥානය හා සම්බන්ධ වුණු හෝ යෙදුණු ඥාන ඥාන විප්‍රයුක්ත ආමාසර කුචල කුසල චිත්තයන් හා සංස්කාර සහිතව පන්නේ වේද ප්‍රාණඝාතයෙන් අදින්නා දාණයෙන් ආදීන් වැළකීමේ ශික්ෂාවේ කුසල චිත්තාව චිත්තය වේති මේ වේති ඒ චෛතසිකය කවරේද ඔන්න චෛතසික ඒකාග්‍රතාවයේ තියෙන කොතැනද චෛතසික ස්වභාවය ඒකාග්‍රතාවයේ චිත්තේ නෙමෙයි මේක චෛතසික. යම් කාලක ප්‍රාණඝාතයෙන් අදින්නාදයන් ආදීන් වැළකෙන්නාහට සෝමනස්සෝ උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත හෝ ඥාන විප්‍රයුක්ත කාමාසර කුසල චිත්තයක් හෝ සංස්කාර සහිත උපන්නේ වේද චිත්තය ඒ චිත්තය ගැන තියෙන තැනට එනකන් වේද ඒ සමයේ හෝ ඒ මොහොතේ චිත්තය සමග යම් ස්පර්ශයක් වෙයි ඒක දැනගන්න වේදනාවක් වෙයි සංඥාවක් වෙයි චේතනාවක් වෙයි විතක්කයක් වෙයි, ਵਿਚාරයක් වෙයි, ප්‍රීතියක් වෙයි, සුඛයක් වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාවයක් වෙයි. දැන් තේරෙනව නේද? එතන තියෙන. සතෙක් දැකලා ඒ සතාව මරන්න නැතුව අපේ කොස්ස නතර කරගන්නේ ප්‍රාණඝාතයෙන් වෙන්වීමට අදාළ චෛතසික ස්වභාවයක් වශයෙන්. දැන් බලන්නකො කතන්දර එනේ වැඩක් නැහැනේ මේ උගන්නලා. මොකක්වත් දන්නේ නැහැ. දැන් තේරුණා නේද? ප්‍රාණඝාතයත් එක්ක ඒකාග්‍රතාවය යන විදිය. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ඒකාග්‍රතාවය. වෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් හටගන්න ඒකාග්‍රතාවය. ඒ පිළිබඳව තියෙන සතුට සෝමනස්ස සහගත. ඒවා කියව ගන්න ඔක්කොම. ඥාන සංප්‍රයුක්තයි. මම මේ දේ මේ සත්තු මරන්නේ නැහැ කියනකොට ඥාන සංප්‍රයුක්ත. කුසල චිත්තයක් හටගන්නේ. ඒ සිතේ ඒකාග්‍රතාවයේ තියෙන සමාධියේ තියෙන මේවා භාවනාවට වාඩි වුණාම ඒවා ක්‍රියාත්මක වෙනවා. ඕගලන්ගේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඔක් කෙරෙන්නේ නැති හින්දා. යෝගාචරය කරන්න ඕනේ මොකද්ද? නොකරන්න ඕනේ මොකද්ද? ඒ මොකක්වත් දන්නේ නැහැ. අතු ගාන යනකොට ඇද්දලා හරිනවා ඉතින් අයි ඔක්කොම කූමින්ට ඇයි දැන් මම කියන්නේ නැහැ ඔල කූමි මරනවා කියද අමොත් ඒලා වෙන්නේ මොකද්ද කියන්නේ අභිධර්මයට අනුකූලව ඒක භාවනාවට බලපාන්නේ කොහොමද? මේ ඒකාග්‍රතාවය අපි කන්ටිනියු කරන්නේ කොහොමද? දෛනික ජීවිතේ තුල. තොන්නෝන් තමයි ඒක වෙන්නේ. අපි හිතන්නේ මේ හුස්මටම හිත යොදලා මේ ඒකාග්‍රතාවයක් ගැන ඒකත් එක්ක මැරෙන්න හදනවා මෙතන. ඒකේ කොච්චර දෙයක් තියෙනවද එතන? යම්රු ධර්මයක් තියෙනවද එතන දැනන්න තේරුණා? හොඳයි දැන් 8 45 වෙලාවනේ. අපි නතර කරමු නේද? මොනවා හරි දැනගන්න තියෙනවද කාට? හ්ම්. සාමින්වංශ මේකේ රෙකෝඩින් එකේ වුණාද? මොන රෙකෝඩින්? ගුවන් ඉදිරි සංස්ථාවෙන් ඉල්ල ගන්න රෙකෝඩින්. මේ නෑ. SLBC එකේ රෙකෝඩින්. <laughs> රෙකෝඩ් කරාම මේ තව මොනවද දැනගන්න තියෙන්නේ? තමන් භාවනා කරගෙන යනකොට මේ භාවනාව යන්නේ කොයි දිශාවටද? දැන් මට මොනවද හිතෙන්නේ? අරින් වගේ සීනි බෝල කන්න කැමැත්තක් තියනවද? කැමැත්ත ඒ කැමැත්ත එනකොටම මනසේ ඒකාග්‍රතාවය දැන් මගේ වෙනතට වඩා කෑම වලට තියෙන තෘෂ්ණාව අඩුද වැඩිද? අඩු වේගෙන යනවද? ඒක Tamanටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව Tamanටම පුළුවන්. තමගේ භාවනාව කොයි දිශාවටද යන්නේ ඒක දියුණු වෙනවද? මොන දෙකතන නතර වෙනවද? තමන් එදිනෙදා කරන දේවල් භාවනාවට උපකාර වෙනවද? උපකාර වෙන්නේ නැද්ද? තමන් භාවනාවට අදාළ දේවල්ද හොයන්නේ? අදාළ නැති දේවල්ද හොයන්නේ? ඔය හොයන්නේ දවස් 30. හ්ම් ඒකානුව පුළුවන් යෝගාවචරයට තමන්ගේ භාවනා ක්‍රමානුකූලව දිනුවද නැද්ද කියන එක පරීක්ෂා කරලා බලන්න. දැන් අපි ලබන සතිය අපි කරන්න බලාපොරොත්තු වෙන මනසේ මේ ක්‍රමානුකූලව මනස ඒකාග්‍ර වෙන විදිහ ඒක යෝගාවචරය කොහොමද පියවරෙන් පියවර ඒක දැනගන්නේ, දැකගන්නේ කියන සම්බන්ධ. දැන් මොන හරි තියෙනවද දැනගන්න කාටද? ටික වෙලාවක් දෙන්න පුළුවන්. අවුරුවක් නැද්ද? තනු තනුජාවද? ක්ලාස් ගිහින්. ඉන්නවා ස්වාමීන් වහන්සේ. නෑ නෑ. දැන් මොකද භාවනා තත්ත්වය? අද වාර්තා දෙන්නේ නැහැ නේද? නැහැ ස්වාමීන් වහන්සේ මේ ඊයේ මට තේරුණේ ගොඩක් මේ පස්සද්ධිය තමයි ගොඩක් සැහැල්ලුයි වගේ ටිකක් පාල්වි ඉන්නවා ගතියක් තමයි. පස්සද්ධිය කියන්නේ සමාධිය තේරුණ නැද්ද? තේරුණා. සමාධිය තමයි ස්වාමීන් වහන්සේ ගොඩක් මේ සැහැල්ලුව තමයි මේ සමාධිය කියන්නේ ගොඩක්ම තිබ්බා මේ ගැඹුරින්ම දැනුණා මේ ගොඩක් ප්‍රීතියක් වගේ එකක් තිබුණා. ඒ කියන්නේ උපේක්ෂාවත් එක්ක වගේ ප්‍රීතියක් වගේ දැනුණා. චිත්ත පටිසංවේදී අසදී සාමීති සික්කදී ඊළඟට තියෙනවා අබිප්පමෝදා. හිත ප්‍රබෝධයටපත් වෙනවා. ප්‍රීතියටපත්. අබිප්පමෝදං චිත්තං ඊළඟට තියෙනවා සමාදාහං චිත්තං. ඉත ක්‍රමානුකූලව උතැයිලා මේ මේ චිත්තානුපස්සනාවෙන් එන සමාධිය. දැන් කලින් අර කායනුපස්සනාවෙන් සමාධිය ආවනේ. ඊළඟට එන වේදනානුපස්සනාවෙන් සමාධිය එනවා. ඕක තමයි බුදුහාමුදුරුවෝ මේ ආනාපාන සති භාවනාවෙන් ගන්න පුළුවන් උපරිම සමාධිය. ඒ කියන්නේ දැන් සිතිවිලි ප්‍රශ්න ඉවරයි. ඊතර වේදනාව ඉවර කරලා තින්නේ. එතකොට අර විදර්ශනා සමාධියට බාධා කරන ධර්මතා ඔක්කොම දැන් ඉවත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා ඉන්න පුළුවන් දෛනික අසතිමත් භාවය හරියට පැවැත්වෙන්නේ නැත්නම් ඊට කිවරාන පස්සේ කෙලෙම චිත්තානුපස්සනාවට ආවට පස්සේ සිතත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. එතකොට සිතත් එක්ක තියෙන එක ගනුදෙනුවක් තමයි සමාධිය. සමාධිය අපි අභිප්‍රමෝදේ කියන්නේ හිත ප්‍රබෝධමත් වෙන එක ප්‍රීතියටපත් වෙන එක ඊළඟට තියෙන විමෝචයන් චිත්තං විමෝචයන් චිත්තං කියලා කියන්නේ සිත නිවරණ නිවරණ නෙමෙයි දැන් නිවරණ ධර්ම ගොඩක් දුරට ඉවරයි විදර්ශනා උපක්ලේශ දස විදර්ශනා උපක්ලේශ වලින් හිත මුදවා ගන්න කියන්නේ ආලෝක ලොකු ආලෝක තත්ත්වයන් එන්න පුළුවන් ඕපාසයන් හා රූප දර්ශන එහෙම එන්න පුළුවන්. දිව්‍ය තල එහෙම අනම්මනම් ඔක්කොම ඔය කතන්දර ඔක්කොම පේන්න නොතෙන්නේ. ඉතින් තමන් මාර්ගඵල ලැබලා ගිල හිතෙන්නත් පුළුවන්. භාවනා කරේ අධික සද්දාවක් තියෙනවා. අධික සද්දාව නිසා භාවනා නතර කරලා අනිත් පැයට උගන්නන්න යනවා. එහෙම තියෙනවා. ඒකත් භාවනාවට බාධාවක්. අධික සද්දා භාවනාවට බාධාවක් වෙනවා. චිත්තානපස්සන. ඒ ටික වටහා ගන්න ඕනේ. ඉතින් සමාධිය කියන එක උපරිම තලයක තියා ගන්න. මොකද ඊට පස්සේ තියෙන්නේ ධම්මානුපස්සන. ධම්මානුපස්සනාවට එනකොට ඉතින් සේරම අවසන් කරලා ඉවර කරලා තියෙන්නේ. ප්‍රශ්න තියෙන්න බෑ. ඉතින් නැත්නම් අර අපේ අර මේ රිද්මට වෙන වැඩි තමයි වෙන්නේ ඔන්න. ධම්මානුපස්සනාව යනවා ඒත් සමාධිය හරියට ස්ටේබල් කරගන්න අමාරුයි. ඉතින් සමාධිය තමයි දැන් අර හුස්මට මේ හිතව දවන්න නැතුව ඒකාග්‍රතාවය හොඳට පවත්වා ගන්න පුළුවන්නේ. ඔව්. අර එතකොට ඒක අපි බලන්න ඕනේ නැද්ද ටිකක් ගොඩක් වෙලා ගියාට පස්සේ වුණත් එහෙමම ඉන්න පුළුවන් දිගටම. හුස්ම දැන හුස්ම කියන එක මෙහෙමයි. හුස්ම කියන එක තව දුරටත් භාවනාවට බාධාවක් නැහැ. ඒ කියන්නේ හුස්මට හිත යොදවීම දැන් උදාහරණයක් ගත්තොත් අපි ඒකට මම උපමාවකින් කියන්නේ. දැන් අපි දැන් පල්ලමක යනවා කියලා බයිසිකලෙක. බයිසිකල් එක පල්ලම යනකොට අපිට බයිසිකලෙ පදින්න කියලා අත්‍යවශ්‍යතාවයක් නැහැනේ. ඔය ඕනම් පදින්නත් පුළුවන්. පැද්දා කියලා ඉතින් වැඩකුත් නැහැ ඉතින්. එහෙම වගේ තමයි. ඔව්. ඕනම් පොඩක් පැදලා බලනවා වේගය වැඩි වෙනවද කියලා. කියන්නේ සමාධිය වැඩි. <laughs> ඔව්. වැඩි වෙන්නේ නැත්තම් දැන් පල්ලමේ යන වේගයට වැඩි අපිට බයිසිකල් පදින්න බැයි නම් බයිසිකල් පැදලා වැඩක් නැහැ ඒ කියන්නේ ඔතන තියෙන්නේ සමාධිය පදන එකයි දැන්ට තියෙන සමාධිය ලෙවල් එකේ අතර ગેප් එක. ඒ ગેප් එක කවර් කරන්න තමයි අපිට හුස්ම අවශ්‍ය වෙන්නේ. හුස්මට හිත යොදලා සමාධිය අප් කරන්න ඕනේ. අප්ස්කේල් කරන්න ඕනේ. හැබැයි සමාධිය ආනාපානෙට හිත යොදලා ගන්න සමාධියට වඩා චිත්තානපස්සනාවෙන් ඇති කරලා දෙන සමාධිය උඩ තත් උඩ මට්ටමක තියෙනවනම් උඩ ලෙවල් එකේ තියෙනවනම් අයි අපි ආයි හුස්මට හිත යදොපු ගමන් වෙන්නේ අර හිතේ ප්‍රබෝධය නැති වෙලා යනවා. එතකොට අර චිත්තානපස්සනාවෙන් හදලා දුන්න සමාධිය ආයි අඩු වෙන්න පටන් ගන්නවා. ඒක බලන්න එක්තරා අවස්ථාවකද භාවනාව වෙනවා සමාධිය තුළද වේදනාවත් ඔක්කොම ඉවර කරලා කායන පස්සනාවත් ඉවර කරාට පස්සේ ආනාපානෙත් නැතුව ඔය ඉන්න ඔකට අපි කියන අනිමිත්ත සමාධිය කියලා. නිමිත්තක් නැතුව. හරිද? ඉන්නවා කියන්නේ ඒ යෝගාවචරයගේ මොනතරම් සීලයක් තියෙන්න ඕනද? සීලේ පොඩි හරි වැරද්දක් තියෙන්න පුළුවන්. තිබ්බොත් ඕක කඩාගෙන වැටෙනවා. ඉන්ද්‍රිය සංවරය කොයිතරම් මට්ටමක තියෙනවද? එහින් දකින රූපයේ කෙරෙහි කොයිතරම් ප්‍රවේශම් සහගත භාවයක් එහෙම නැත්නම් ස්වභාවිකව දැන් උතෙන්දී අත්‍තරම හිතලා කරන්න දෙයක් නැහැ ස්වභාවිකව හිත නොවන නොවන බව දුක් වේදනාව කෙරෙහි කිසිම පටිගයක් තරහව කොතෙන්දි එන්න පුළුවන්. නමුත් තාම අවමට්ටම දෙන්නේ ඕක. පටිගෙන තියෙන අනාගම වෙන්න ඒක නැති වෙන්නේ නැහැ. නමුත් ඔතනදී ඒක එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක නිකන් හරිය නිකන් මූද නිකන් සිටිජය දිහා බලන් ඉන්නවා වගේ. සිටිජය පේනවා වගේ පේනවා. ඒ සිටිජය කියන්නේ අනිමිත්ත. අනිමිත්‍ය අපිට ප්‍රකට වෙන්නේ නිකන් මුහුදායනේදී නිකන් ඔය බලාගෙන ඉන්න. ඒක මම හොඳට මගේ භාවනාවක් පුජ්ජිලික භාවනාවක් දැකීම වල මම මේක හොඳට අත්දැකලා තියෙනවා. එතකොට සිතිදේ කියලා කියන්නේ කවදාවත් මොකද්ද? එකතු වෙන්නේ මුදයි ආසයි එකතු වෙන්නේ. කියන්නේ දෙකේ ඒ එකතු වීම, මේ දෙක එකතු වීමේ නිමිත්තක් ගන්නේ නැහැ එතන. කොච්චර හිටියත්. ඒ කියන්නේ මේ දෙක එකතු වෙන තැනක් අපිට හොයන්න බෑ. මෙච්චර කියන්නේ. අනිමිත්ත කියලා කියන්නේ ඒක. අනිමිත්ත සමාධි යෝගාචරයට සම්මුති වශයෙන් ප්‍රකට වෙන්නේ සිත් දේ නිකන් පේනවා වගේ. මුහුද පේනවා වගේ පේන. ඒකයිලා අයිකන් එක සිම්බල්. තේම් පේනකොට යෝගාචරය දැනගන්න ඕන මේ හිත කිසිම අරමුණක් ග්‍රහණය කරගන්න නිමිත්තක් ගන්න. න නිමිත්තක් ගාහි. නිමිත්තක් ගන්න නැතුයි. ඉන්න පුළුවන්. දැන් එනවා කියන්නේ හිතන එක සම්පූර්ණයෙන්ම කාර සුදු පාට රෙදි රෙද්දා වගේ තමයි ඉතින්. ඉරි කලයට ගොම බිඳුවක්වත් එකතු වෙලා නැහැ. එකතු වෙන ගමන් ඉරි කැට ගහන. චීස් හැදෙනවා. අම්ල. කිරි වලට අම්ලයක් දාම ගමන් චීස් හැදෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ. අම්රහත් දැනගන්න තියෙනවද? නෑ සොයනවා. ඒ කියන්නේ මේ සමාධිය කියන එක කියන්නේ සමාධිය තා තා වැඩගත් බාන සම්මා සමාධිය. දැන් ඔක දැන් තමයි නියම සම්මා සමාධිය තියෙන්නේ. කලින් නිකන් සමාධිය විතරයි. ඔව් ඒක තේරෙනවා සවනාත් හොඳට මේ කායන් පස්නා හිටියට වඩා දැන් ලොකු වෙනසක් තියෙනවා සමාධිය. ඔව් සම්මා සමාධිය කියලා කියන්නේ කිසිම ඒ සමාධිය කියන්නේ කිසිම සමාධිය කෙරේවත් තෘෂ්ණාවක් නැති ගතිය. උපේක්ෂාවක් වගේ තමයි දැනෙන්නේ. ඔව්. සම්මා කියන්නේ වැරද්දක් නැහැ කියන යහපත් කියන යහපත් සමාධිය. දැන් බුදුහාමුදුරු බුදු වෙන කලින් සමාධිය වැඩි වවන තරන්නේ නැව් ගණන් ලොරි ගණන් සමාධිය වුණා. යෝගීන් කැලාවට ගිහිල්ලා සමාධි නමුත් එයා සම්මා සමාධිය නෙමෙයි. ඇයි සම්මා සමාධියක් වෙන්නේ? ඒක තෘෂ්ණාව දෙනවා. මොකද්ද තෘෂ්ණාව? ඒ ධානයට තියෙන තෘෂ්ණාව. නමුත් සම්මා සමාධියේදී ධාන තෘෂ්ණාව නැහැ. ඒ ධ්‍යාන තෘෂ්ණා සහිත සමාධිය නෙමේ මේ බුද්ධ ශාසනය කියලා බුදුහාමුදුර අස්සජිය රහාමුදුරන් කිව්වේ ඒකයි. ඔය ගොය වටන සමාධිය නෙමේ මේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ තියෙන්නේ වෙන සමාධියකට සම්මා සමාධිය. ඒකයි බුදුහාමුදුරන් රූපේ නිත්‍යද අනිත්‍යද කියලා හෙව්වේ ඒකයි. වේදනාව අනිත්‍යද අනිත්‍යද කියලා හෙව්වේ ඒකයි. රූපය අනිත්‍ය නම් වේදනාව අනිත්‍ය නම් උඹ සමාධියෙන් ලබන පටිභාග නිමිත්ත. ස්ථිර දෙයක් නෙමෙයි. ඒ රූප සංඥාව අනිත්‍ය දෙයක්. ධ්‍යාන සමාධිය අනිත්‍යයි. ධ්‍යාන සමාධියෙන් උපයන වේදනාව සුඛ වේදනාව අනිත්‍යයි. ධ්‍යාන සමාධියේ තියෙන පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධයට ඇලුනොත් ඒක මිච්ඡා සමාධිය බවට පත් වෙනවා. සම්මා සමාධියක් වෙන්නේ. ඒතර විදර්ශනා භාවනාවේදී අපි කොහොමත් මුලින් ඉඳන්ම යන්නේ විදර්ශනාවෙන්. කියන්නේ කිසිම සංස්කාර ධර්මයක් අපි කොහොමවත් ඇලීමක් නැත් නැතුවනේ යන්නේ. සේරම බැහැර කරගෙන ගිය ගමනක් නිසා ඒක ඕල්රෙඩි සම්මා සමාධියට යන්න පුළුවන්. නමුත් සමත භාවනායේදී අර ධ්‍යාන වශීතාවය එමන් නැත්නම් පටිභාග නිමිත්ත ස්ථිර කරගෙන යන නිසා එතන තණ්හාවක් තියෙනවා. දැන් එච්චරයි නේද දැනගන්න. තව කාට හරි කතා කරන්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මම ප්‍රමාදයෙන් දැන් කතා කරන්න බැරි වෙනවා හිතා. ඔව් ප්‍රමාදයෙන් මම උත්තර දුන්නා ඔකට. අම්මණ්ඩි. කමටා වර්තා. වැරදි කමටා වර්තා. එකක් මම මේව කරගත්තා. මන්ට වෙලා තියෙනවා තරම් 12 වෙනකම්. එහෙනම් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද්ද මම මේ කිව්වේ? ඔය වර්තා. වර්තා තුනක් තියෙනවා. අර සක්මන් කරනකොට පාදයේ විසික් වෙනවා කිව්වේ තමයි තමන්ගේ කද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ ඒක තමයි. ඉදිරියට යනවා. පසු පාදයේ දෙකම ධනීස ධනීසෙන් පහන කොටස ඉදිරියට වීසි වීමක් ලෙස. ප්‍රකට වීමෙන් මුළු සක්මනම ඉබේම සිදුවන ක්‍රියාවලියක් ලෙස පාදයේ එසවීම යැවීම පතිත වීම අත්දැකීමින් සක්ම භාවනාව අවසන් දක්වාම කරන්නේ. ඒ කියන්නේ මෙතෙන් තියෙන තමයි අර යටිකය නේද? පහළ කොටස වෙනවා කියන එක දේ ඇයි එහෙම يعني අපි සක්මන් කරනකොට අපිට විසික්කලා යනවා කියලා තේරෙන්නේ නැහැනේ. එහෙමයි ඉදිරියට පාද ඉදිරියට ඇවිල්ලා මොන දැනීමක්ද මේ ගන්න විකෘති. ව්‍යාජ දැනීමක් මේ තියෙන්නේ. එතකොට ඇයි ගොඩක් යෝගාවචර මේක දාන විසික් වෙනවා කියන ගතිය. ඒතර ඇයි මේ වගේ දැනීම ඇති හරියට ස්පර්ශයේ කෙරෙසිය යෙදුවනම් ඒ යොදප ස්පර්ශය ඒ යොදප සිහියත් එක්ක හට ගන්න මනස ඒකාග්‍රතාවය සහ දැනුවත්භාවය තුළ ක්‍රමානුකූලව මේ සක් කම්මනේ ක්‍රියාවලිය යෝගාවචරය ග්‍රහණය කරගන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ග්‍රහණය කරගන්න ඕන කියන්නේ ග්‍රහණය වෙන්න ඕන. එහෙම හරියට ග්‍රහණය වෙන්නේ නැති නිසා තමයි දැන් අපි උදාහරණයක් වාහනේ ක්ලච් ප්ලේට් එක කියලා ගත්තා නේ ක්ලච් ප්ලේට් එක. ක්ලච් ප්ලේට් එකෙන් එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි එකට කනෙක්ට් කරනවා. ඕක හරියට එක පාටම අපි පච්චක ඇතෑරියොත් එහෙම දැන් ජර්ක් එකක් යන ලොකු ගැස්සීමක් වීමක් වෙන කපාටම විසික් කරනවා මේක පච්චකාරයට දෙන්න ඉගෙන ගන්න වෙනමම කෝස් එකක් තියෙන ඒක ලර්නර්ස් එකේදී ඒක බලන්න පච්චක දෙන්න පුළුවන් අන්දක් උඩට ගිහිල්ලා අර තියන්නේ ගිනි පෙට්ටියක් තියලා බලන වාහනේ නතර කරලා ගිනි පෙට්ටිය තැරිලා තිබ්බොත් ලයිසන් එක හම්බෙන්නේ නැහැ අන්දෙදී يعني බ්‍රේක් එකයි ක්ලච් එකයි දෙකම අල්ලන් ඉන්නේ. වාහනේ පිටිපස්සට එන්නත් බෑ. ගියර් එකයි ක්ලච් එකත් එක්ක වාහනේ ඉස්සරහට යන්න ඕන. ඒක දසම පිටිපස්සට ආව පිටිපස්සට ආවොත් පිටිපස්සේ වාහනේ හැප්පෙනවා. දැන් ඒක තමයි එක්සැමිනර් බලන්නේ. එතන ඩ්‍රයිවිං එක්සැමිනර් බලන්නේ ඒක. දැන් බර වාහනවල. ඒ කියන්නේ මේ හරියටම දැනුවත්භාවය. ක්ලච් එක දෙනකොට චුට්ටක් වාහනේ ගැස් වෙනවා. කියන්නේ ඉස්සරහට නිකන් යාන ගතියක් එනවා. එහෙමයි සාමාන්‍යයෙන්. වාහනේ නිකන් පද්දන ගතිය. අන්න ඒ වෙලාවේදී තමයි බ්‍රේක් එක රිලීස් කරන්න ඕන. රිලීස් කරලා එකපාරටම ක්ලච් එක අතෑරිය ගමන් වාහනේ පල්ලෙහාට එන්න නැතුව යන්න ඕන. අපේ මල්ලිට ඒක හරියට දශමයටම පුළා ඒ කරන්න. මම දක්නලා කාටවත් ඒක හරියට කරනවා. මේ භාවනා යෝගාවචරයත් පාද ස්පර්ශයට හිත යොදලා සක්මන කරනකොට මේ ක්‍රමානුකූලව මේ සක්මනේ ඊතර ටික වැටහෙනවා කියන ඒ දැනීමේ මූලාරම්භයට හිත යොදවන්න ඕන. ඒක හිතම පැහැදිලිවම කියලා දෙන හිතලා කරන්න එපා කියලා ඒක. අන්න මේ අපිට පොඩ්ඩක් නිකන් අර අර කැව් මේ පොඩ්ඩක් අර මැදට අර ඇන්නහමනේ බුරි එන්නේ. නැත්තම් එන්නේ නැහැ. ඇනලා ගත්තොත් අන්‍යයා චුට්ටක් කොනහල බලනවා දැන් කොහොමද තත්ත්වය කියලා. එහෙම බලාගෙන හරියට දැන් කන්සන්ට්‍රේෂන් එක හොඳයි. ඕන්න දැන් පාදේ එසවීම දැනෙනවා. නමුත් බලන්න යන්නේ නැහැ. එසවීම දැනෙනවා. ගෙනේ නැහැ මට. එහෙමයි ස්වාමීනි. බලාගෙන යනකොට ওই විසික් වෙන කතන්දරයක් එන්නේ. එන්නේ නැහැ. ඒකට වාහනේ දන්නේ ඒක වෙනද? එහෙමයි ස්වාමීනි. ගියවතාවේ ගියවතාවේ ස්පර්ශය නොබලා මුළු සක්මනම බලන්න කියන නිසා මම ක්‍රමානුකූලව බැලුවා. එතකොට තමයි අරක අපේ පාද ස්පර්ශයට තමයි හිත යොදවන්නේ. එහෙමයි. දැක ගන්නත් ඕන. එහෙමයි. ඒක ඉබේ වෙන්නත් ඕන. මුළු සක්මම දැකගත්තට පස්සේ අන්තිමට ස්පර්ශය බලන එක නතර කරන්නත් ඕන. එහෙමයි. සරුංගලේ උඩට ගියාට පස්සේ අපේ නූල අතාරින්න නැත්නම් සරුංගලේ නූ ඉතින් එහාට යන්නේ නැහැ. නූල අතාරින්න නූල කපලා දාන්න. සරුංගලේ නූල කපන ඉති දන්නවද? කවුද දන්නේ? තරංග රේණු කුල කපන විදිහ දන්නවද? කවුරුවත් <laughs> කතරක් කරන් කපලා දානවද? ෂෝක් <laughs> එකට තියේ. ඔය ගිහලා හයිඩ්‍රේෂන් ලයින් එක වැදුනොත් එහෙම. මූලත් එක්ක. බ්ලේඩ් එකක් දාන්න. බ්ලේඩ් එකක් දාන්න. බ්ලේඩ් එක උඩට යනව නේද? කැරගෙන කැරගෙන. කවුද කිව්වේ? නිරංජලද? නිරංජලද කිව්වේ? බ්ලේඩ් එක තමයි බ්ලේඩ් එක කැරකැවිලා කැරකැවිලා උඩට යනවා. උඩට ගිහිල්ලා මුදුනේ බ්ලේඩ් එක කැරකැවිලා ගාලා මුදුනෙන් තමයි කැපෙන්නේ. නැත්නම් කතුරෙන් මෙහෙම නූල කපන්නේ නැහැ. ඒක නිසා හරියට එක දරගන්න. ඊළඟට මොකද්ද මේ සුඛාසන ඉරියව්වේ සිට මම මෙතන යනුවෙන් අරමුණ කරේ පාද හොඳින් ස්පර්ශී ඉසමිනාස කාරුණික උපදේශ හරි හරි යාගද ස්වාමීන් වහන්සේ කාර්යනික උපදේශ සිය තබාගෙන අදිෂ්ඨාණයෙන් යුතුව නාසිකාග්‍රේ අසල ස්පර්ශයේ වන්නා වූ උස්ම අරමුණ අරමුණු කර සති නිමිත්ත පිහිට විය. ඔන්න දැන් ලියන වාක්‍යයක් හරිද? කොහොම අම්මන්ඩ ඉන්නවද? අයියෝ නෑ සෝනි මැසේ ඉන්නවා. ක්‍රමානුකූලව හුස්ම සියුම් වී සිත ඒකාග්‍ර විය. එහෙමයි. දැන් තමන් බරපතල වාක්‍ය ලියලා තියෙන්නේ දැන්. හරි? එහෙමයි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොකද්ද ලියන්නේ? දැන් තමයි එක වසරකට කියලා එකපාරටම O level exam එක ලියනවා. ආයෙ ලියන මං 1 1 2 කියලා ඉගෙන ගත්තා කියන්නේ. ඊළඟ පන්ති. දෙකවත්. ඊළඟට මම ලිව්වේ හුස්ම රැල්ල වෙතම 100 පීඨමේ කාය පරිශ්‍රය. නෑ නෑ. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. හුස්ම රැල්ල වෙතම 100 පවත්තමින් කාය ප්‍රසද්ධිය සහිතව සමාධිමත් දැන් හුස්ම සියුම් වෙලානේ තියෙන්නේ හුස්ම සියුම් වෙලා තියෙන්නේ එහෙමයි එතකොට මෙතන තමන් වාක්‍ය අඩුවක් තියෙනවා සියුම් වූ හුස්ම රැල්ල මෙත සිය පිහිටෝමින් කාය ප්‍රසද්ධිය සමාධිමත් වුණා ඒ කියන්නේ දැන් එතකොට ඒක කියවන ගුරුවරයාට තේරෙනවා එහෙම නැත්නම් වෙන කාට හරි මේ තේරෙනවා දැන් මෙයා ඉන්නේ සියුම් හුස්මේ ඉන්නේ අපේ යොමුස්මට සාපේක්ෂව තමයි දැන් මේ කමඨා වර්තා තමයි මේ නඩු වර්තාව ලියාගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක වරද්දන්න බෑ. මම එකක්ම ලියන්නේ ඒකට සාපේක්ෂව. හුස්මට සාපේක්ෂව දැන් ලියන්නේ. තමන් කමඨා වර්තා ලියන පැටර්න් එක තමන් මම දැන් ලියන්නේ මේකට නම් ඒකට අනුව තමයි ලියන්නේ. ඒ කියන්නේ ලියන්නේ කරපු දෙයනේ. දැන් හුස්මට ජැක් එක ගහගෙන තමයි දැන් බානා යන්නේ දැන්. හරි? එහෙමයි. ඒක වැරද්දක් නෑ. හරි. අපහැදිලි සෙනග රූප පෙළක් මතුවී නොපෙනී යයි. අවධානයක් නැත. දැන් ලිව්වානේ. එහෙමයි. එතකොට ඒක ලිව්වට පස්සේ ඊළඟට ලියන්න ඕන වාක්‍ය මොකද්ද? ඊළඟට ලියන දැන් එතකොට දැන් මේ අපැහැදිලි රූප පෙළක් සහ බාහිර ශබ්ද වලට හෝ අභ්‍යන්තර සිතිවිලි කතන්දරේ ওই දෙක ළඟ වෙච්ච එකක් නෙමෙයිනේ. ඔය සිද්ධි දෙක විනාඩි ගාණක් අතර පරතරයක් තියෙනවද නැතන? එහෙමයි ස්වාමීන් එතකොට තමන් ලියන්න ඕන අපහැදිලි සෙනක රූප පෙලක් මෙන් මතුවී නොපෙනීයයි කියලා ලිව්වට පස්සේ අවධානයක් නැත කියලා ලිව්වට පස්සේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි. දැන් භාවනාවක් මට ආතා කියන ගුරුවරයාට තියෙන ගැටලුව මොකද්ද උතුම්? තමයි ඒක අඳුරගත්තද? බැලුවද? මේ අපහැදිලි රූප පෙළ නිසා හුස්ම ගොරෝසු වුණාද නැද්ද? ඔව්. ඕ ඒක ලියලාද? නෑ නෑ. හුස්මට සිදු වුණ දේ ලියලා නෑ. සාපේක්ෂව කමඨා වර්තා ලියාගෙන යනවා නම් හුස්මට සාපේක්ෂව ඔක්කොම වර්තා ලියන්න ඕන. එහෙමයි. වෙච්ච දෙයක් නෑ එතන. දැන් ඒක ඉවරයි. දැන් හුස්ම ගැන කතන්දරයක් නෑ. දැන් වෙන වෙන කතන්දර තමයි තියන්නේ. බාහිර ශබ්ද වලින් අභ්‍යන්තර සිතුවිලි වලින් බාධාක් නොමැතිව ප්‍රසන්න පරිසරයක හිටිය. ප්‍රසන්න පරිසරයේ හිටිය පරිසරයේ මොකද්ද තියෙන්නේ හුස්ම තිබ්බද නැද්ද? ඒව නෑ මොනවද. ඒවා අඩුයි. ඩීටේල් නෑ. එහෙමයි සම්ප්‍රායිලිය එකවරම මොකද්ද බුද්ධ පූජා ආසනය දිගින් දිගටම දර්ශනේ ඉන්නේ. ඒ රූපයක්. එහෙමයි සම්ප්‍රායිලිය. රූපයක් ලෙස හැරෙන්නේ. අනුරූපයන්නේ රූපයක් හැර ඒක තියෙනවනම් ඔය තිබුණා. ඒක ප්‍රශ්නයක් නෑනේ. එහෙමයි. පූජාසනයක් තිබ්බට අපිට අදාළ නැහැ නේ වැඩක් නැහැ. ඔය තිබුණා යන්නේ නැත්තම් තීද්ද තිබුණා. හුස්ම රැල්ල වෙතම සිත යොමු වෙයි. හුස්ම රැල්ල වෙන්නේ මොන හුස්ම රැල්ලද? සියොම් හුස්ම රැල්ලද? ගොරෝසුද මොකක්ද උනේ කියලා නැහැ. ආයෙ ලියන සියොම් දැනෙන්නේ කියලා. දැන් සියොම් හුස්ම දැනුනේ කියන්නේ ක්‍රමයෙන් ආයෙ ලියන ක්‍රමයෙන් සියොම් බිය. <laughs> මොකක්ද වාක්‍යයේ තේරුම? සියුම් වෙලා තියෙන දැනුණේ කියලා ලියලා ආයෙ ලියනවා. ක්‍රමයෙන් සියුම් වී යයි කිය. මොකක්ද ඒ වාක්‍යයේ තේරුම? හරිද? ස්වාමීන් වහන්සේ සියුම් වෙලා ඒක හිමීට හිමීට නැවතෙන්න යනවා නේද? දැන් උඩ ලියලා තියෙනවනේ සියුම් කියලා. මම කිව්වනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මොකද ආයි සියුම් කියලා ලියන්නේ? එතන වාක්‍ය ලියලා තියෙනවා. ක්‍රමයෙන් සියුම් වෙයි. මුස්ම දැනුනේ. දැන් යතර ඒවා මොනවද ලියලා නැහැ. දැනුනේ ක්‍රමයෙන් සියුම් බිය කියලා ආයෙ ලියෙන්නේ. දැන් සියුම්නේ මොකද්ද ආයෙ ක්‍රමයෙන් සියුම් වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ලියන්න ඕන ක්‍රමයෙන් සියුම් වී තිබූ හුස්ම ක්‍රමයෙන් නොදෙනී කියන්නේ. අන්න එහෙම ලියවනම් තේරුම් ගන්න පුළුවන්. එහෙමයි සර්. බෑ අද නොදෙනී කියන්නේ. හිතය අර මනෝරූපය බැහැර කරාට පස්සේ හුස්ම රැල්ල මෙත හිතේ දුවා. නමුත් හුස්ම රැල්ල විස්තර මොනවත් නැහැ. සියුම්දු ගොරෝසු දෙය මොකක්වත් නැහැ. ඊට පස්සේ ආයෙ ලියන හුස්ම සියුම් හුස්ම දැනෙනි කියලා. දැන් හුස්ම හිතේ හුස්ම රැල්ල වෙත හිත යොමු විය. සියුම් හුස්ම දැනෙනි. ඒ කියන්නේ හුස්ම රැල්ලට හිත යදුව නිසා සියුම් හුස්ම රැල්ල දැනුණාද? නැත්තම් ගොරෝසු හුස්ම ක්‍රමානුකූලවයි සියුම් වෙලා ගියාද? දැන් ඒකට අවධානය යොමු වෙන්නේ නැතුව මේ වෙන වෙන දේවල් බුද්ධ පූජා ආසන ඒවා තමයි බලන්න. ගමෙන් සියුම් විය ඊයයි. උස්මරලට සිත ආකාශය තුල තනි වී. ඔන්න ඊළඟ වැරද්ද. අපි ඔය වැරද්ද කලින් කතා කරනවා. අවකාශය තුල තනි වෙලා. ඒක මේ Taman දන්නේ නැහැ. මනසේ ඒකාග්‍රතාවය වටහා ගන්න ඕනයි. උස්මන රදණී ගී ගම මනසේ ඒකාග්‍රතාවයට ගියරක මාරු කරගන්න. දැන් මගේ මානසික ඒකාග්‍රතාවය මෙන්න මේ මට්ටමක තියෙන්නේ. ඒකාග්‍රතාවයේ තවදුරටත් දින එක දැනුවත්භාවය දක්වා ඒක පවත්වාගෙන යන්න පුළුවන්. සතිය දැනුවත්භාවය දක්වා දිනු කරගන්න. දැනුවත්භාවය තුළ හුස්ම තිබ්බත් එකයි හිතවිලි තිබ්බත් එකයි වේදනාව තිබ්බත් එකයි මොකක් තිබ්බත් අපිට අදාළ නැහැ. අපි දැනුවත්භාවය දිනු කරන්නේ නාම රූප සංස්කාරකේ නාම රූප වටහා. ඒකෙදි අපිට අදාළ නැහැ මොකක්ද කියන්නේ. ඊළඟට එන්න ඕනේ මොකක්ද කියන එක අපිට අදාළත් නැහැ. දැන් ලියන්නේ මොකද්ද? තනි වෙලා කියලා ලියන්නේ. තනියර එක්කනේ වහ ගන්න ඕනේ. හරි. ස්වාමිනාස තව එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමිනාස. දැන් සියා ශීස් ශීස් හුස්ම පැහැදිලි කරා තමයි දැන් පැහැදිලි නේ නම් කරේ. පැහැදිලි වුණා හොඳට ඒ වුණාට හුස්ම සිවුම් යනවා. එතකොට එතනින් එහාට නාම රූප සංස්කරණ තමයි කියන්නේ. ඉතින් ආයෙත් නාම රූපයක් ගන්න යනවා. යා නාම රූප බලන්න යනවා. නෑ නෑ ස්වාමීන් වහන්සේ දැන් කියපු දේ මම කල්පනා කරේ. මානසික ඒකාග්‍රතාවයේ ඒකාග්‍රතාවය සතිය යොදවලානේ තියෙන්නේ පරිම. එහෙමයි ස්වාමීන් වහන්සේ. හුස්ම සියුම් වෙලා නොදිනී ගියා. නොදිනී ගියාට පස්සේ ඊළඟට සාමාන්‍යයෙන් කරන්න දැන හුස්ම දැනෙන තැන සිය පවත්තන එකනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැනෙන තැන පවත්තනකොට මොකද්ද නාසිකාග්‍රේ දී වෙලා ගියා කියලා මොකක් හරි වාක්‍යයක් කවුරුද දාලා තිබ්බනේ. තමන්ගේ ගේ තියෙන්නේ. නැත්තම් අර අනිත් එක්ක නන්නේ. නාසිකාග්‍රේ දී වෙලා ගියා කියලා තන එක වார்த்தාව තිබුණා. ඒතර ඒකත් ඉවරයි. දැන් මොකද කරන්නේ? ඕකනේ අහන්නේ. ඕකනේ දහන්නේ. එහෙමයි. දැන් ඒකාග්‍රතාවයේ ඉන්නවා. එතකොට ඒකාග්‍රතාවයේ ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒකාග්‍රතාවයේ තුල ඉන්නකොට දැනුවත්භාවයේ දක්වා ඒක දිනු වෙනවා. ඒ කියන්නේ සතිය ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවය කියන්නේ අපේ අර සමීකරණේ තියෙන ඒකාග්‍රතාවය නෙමෙයි. මේ නම ආයන පස්සරායට ගන්න එකක් ගතාවේ. ඔව්. අරකේ එකක් ගතාවේ ගන්න. සමාධියනේ තියෙන්නේ. ඒක නෙමෙයි මේක. සමාධියට සමාධියට ආසන්නයි. සමාධිය කියන ගන්න පුළුවන්. සතිය සමාධිය දැනුවත් භාවය. එහෙමයි. දැනුවත් භාවය තමයි ප්‍රඥාවට අදාළ කොටස ක්‍රියාත්මක වෙන්නේ. දැනුවත් භාවයේ ගොඩක් දේවල් තියෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගයේ තියෙන උපේ උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙන අර දැන් තනුජා කිව්වේ උපේක්ෂාව තියනවා කියේ. මේ දැනුවත්භාවය තුළ ඒක තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වලට හරියන්නේ මොකක් දැනුවත්භාවය කියන කියන්නේ අපි කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. බලාගෙන ඉන්න අපිට කවුරු හරි කෙනෙක් බැනගෙන එනවා. බැනගෙන එනකොට බනින්නේ ඒක බලාගෙන ඉන්නවා බැනගෙන එනවා. එහෙමයි ස්වාමීන් දැනුවත් වෙන්න. එහෙමයි. ඒ දැනුවත්භාවය තුළ රාගයේ දේශයේ මොහේ නැහැ. රාගය දිච්චේ මොහේ අයින් වෙච්ච ගමන් අවිද්‍යාව අයින් වෙච්ච ගමන් සංස්කාරයන්ගේ යථා ස්වභාවය තමයි වැටහෙන්නේ. මොකද්ද මූටි? එහෙම උදේවයි ඥානෙ නෙමෙයි නාම රූප වැටීමක් එන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපිට අදාළ නැහැ. ඒතර උස්ප දැනීම නැවත ඇති වුණොත් යෝගාට එනවා මේ බලන්න නෙමෙයි මම කියන්නේ වැටහෙනවා. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ ඒක මං ගැන වැටහෙනවා. මේ හුස්ම කියන එක හුස්ම දැනීම පටවි ස්වභාවය ඒක දැනෙන ස්වභාවය තාම ධර්මතාව දැනීම තියෙන ඒක වේදනාවක් තියෙනවා දැන් ඕක බලන්න යන්න එපා හරි හෙට වර්තා ලියන්න මෙහෙම ගැටෙන තැන බැලුවා මේක පටවි නාම රූප බෙදුවා හතරට බෙදුවා පාට පැලුවා අර මොකද වට්ටංග ගෙඩි කැපුවා නාම රූප නෑ ස්වාමීන් වහන්සේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ මේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවෙන්නේ ඔය ඉතිසල හුස්මරල්ලා නොදැනීම කියන්නේ හුස්ම නොදැනීම බලාගෙන කියන්නේ දිගටම තිබ්බ අවස්ථාවේ තිබුණ මම ඔය ඉස්සලා කප්ටහන ගලිනවා එච්චරයි හුස්ම රැල්ල දිගටම දැනුණත් නොදිරී ගියත් අපේ දිනුවේ නෝන මොකද්ද සම සතිය ඒකාග්‍රතාවයේ දැනුවත් භාවය එහෙමයි ස්වාමීනි දැනුවත් භාවය තමයි ලොක්කා උපරිම තැන නිවන් දකින්න දැනුවත් භාවය තමයි තියෙන්නේ ඉතින් ආයන පස්සනාවට අදාළ දැනුවත් භාවයේ තමයි නාම රූප පිළිබඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන් භාවය. අවස්ථාව. ඉතින් වේදනාන පස්සනාවේ දැනුවත් භාවයේ තමයි චිත්ත සංකාර සංසිඳීමේ දැනුවත් භාවය. චිත්තාන පස්සනාවේ තියෙන සිත පිළිබඳ දැනුවත් භාවය. සිතවිල්ලක් ඇවිල්ලා යනවා කියලා දැනගන්නවා ඊළඟට අපි අර කලින් කතා කරපු ටික තනුජත් එක්ක 18 ඒතර ධම්මානුපස්සනයි දැනුවත් භාවය තමයි විදර්ශනා ඥාන සහ සංස්කාරයන්ගේ යථාභූත ඥානය පහළ වෙන්නේ. සහ ඒ ඥාන ටික ගන්නට පහළ වෙගෙන යන්නේ. ඒක දැනගන්න. අවසාන ප්‍රතිඵලයේ දැනුවත් භාවය. දැන් හුස්මවත් හුස්ම දැනෙන තැනවත් ඔය මොකක්වත් නෙමෙයි. දැනුවත් භාවයක් නැතුව කොහොමද නාම රූප පිළිබඳ වැටෙන්නේ දැන් දැනුවත් භාවය තුළ ඉන්නකොට කනේ සද්දයක් ඇවිල්ලා වැදිලා යනවා ශබ්ද රූපයයි දැනෙන දැනීම නාම ධර්ම. ඉතින් ওই දෙකෙන් වැටුණු හින්දානේ මේ කනට අර වැදිලා යනවා කියන ගතියක් දැනෙන්නේ. වැදිලා යනවා. බෝලයක් පිටියකට ගැව්වහම බම්පෙලා ඉන්න අන්න ඒ වගේ ගතිය. ඉස්සර එහෙම නෙමෙයි. කවුද කෑ ගැහුවේ කවුද මොකද්ද හේතුව යනවා ඉතින්. රෙද්ද බලන්න. චේතනා පහළ අල්ලපු ගෙදර එක තමයි මේ කෑ ගැහුවේ කියලා යනවා. රෙද්ද උසගෙන ඒකත් එක්ක කරන්නේ. දැන් මෙතන උනේ දැනුවත් භාවය තුළ ඒ මොන රණ්ඩුවක්වත් නැහැ. තේරෙනවද එතන? එහෙමයි ස්වාමීනි. ඇයි නේද? එහෙමයි. අද එකේ ස්වාමීනි අන්තිම 90 91 එකේ දැන් ඉතින් ඕල් යන්න පාර්තාවරේට මම මේ දැනුවත් භාවය ආවා හරි. ඔක්කොම නාම රූප දෙන්න ඔක්කොම හරි. නෑ නෑ ස්වාමීනි වැටුණා. අද අන්තිමට 90 91 අද දවස් එකක් මේ කතා කරන්න කියලා තිබුණා. ඔච්චර කතා කරත් ඔච්චර තමයි මේ වැරද්ද හැදිලා නැහෙනේ. වැරද්ද හදන්න නැතෝ වාර්තා එතනින් එහාට දාලා වැඩක් නැහැ. මේ ඔක වැරද්ද හදා ගන්න ඕන මුලින්. දැනුවත්භාවය කියන එක හදාගන්න. ඒක දැන් දෙන්න කලින්නේ වාර්තා කමෙන්ට් භාවනා කරේ. දැන් මම මේ උපදෙස් දෙන්න කලින්නේ. එහෙමයි. එතකොට ඒවත් ඔය අරද්ද තියෙනවා. එහෙමයි. දැන් මම ඕකටම අදාළව අද ඒකේ අන්තිම කොටස පොඩ්ඩක් කියන්න ස්වාමීන් වහන්සේ අවසරයි මට. ඔව්. උස්මරල්ල පිටුවත සියුම් හුස්ම දැනිනි ක්‍රමෙන් කාලය සමග ඒක ආලෝක දර්ශනය විය. ආලෝක බලන්න එපා කියා සිය නැගීම සමග දර්ශනය නැති වී ගියේ. සප්තින සමාවෙන්න ස්වාමීන් වහන්සේ. මොකද අවධානය සත් මේ කාලේ ආලෝක දර්ශනය විය ආලෝක බලන්න එපා ඕදන සිහිය නැගීමත් සමග දර්ශනය නැති වී ගියේය සති නිමිත්ත මත සිහිය පිහිටුවිය හුස්ම වෙන් වී නොදැනේ මේ බොහෝ කාලයක් ගත විය අවධානය වෙනස් විය ශරීරයේ ගලක් මෙන් ධාතු ලක්ෂණයටම සිත යොදවන්න එපා යා සිහියට ආවත් ක්‍රමයෙන් කම්පන දැනෙමින් තිබී අංශු ලෙසටම අත්විඳින්නට විය ටික වේලාවකින් ඒ ස්වභාවය නැති වී ගියේ. ගැඹුරු හුස්මක් ඇති වී නැවත ක්‍රමෙන් හුස්ම සියුම් විය. සියල්ල අඳුරු අවකාශයක තුල උපේක්ෂාව දකිමින් කාලය ගත විය ස්වාමීන් වහන්සේ. ඒක මොකක්ද දැනගන්න ඕනේ? දැන් මම ඒ එතනක් ස්වාමීන් වහන්සේ අඩුපාඩු දැන් දැන් මෙතන ධාතු ලක්ෂණ දැන් ශරීර ස්වභාවයේ ඔබ වහන්සේ මීටර ධාතු ලක්ෂණ බලන් දෙපා කියලා තිනවනේ. නමුත් ඒක පෙනුන දේ මම මේකේ එහෙම ලිව්වා. මේ ලිව්වේ බලපෙන්දනේ. එහෙමයි. ඒකයි. ඒක අවධානයක් වෙනස් වුණා. ලිව්වා. ලිව්වා නෙමෙයි, ලිව්වා නෙමෙයි බැලුවා කියලා කියන්නේ. බෑ එහෙම තමයි කමෙන්ට් එක. බැලුවේ නෑ නෙමෙයි. ධාතු ලක්ෂණ ඉස්සත යොදන්න එපා කියලා 100ට ආවත් ක්‍රමයෙන් කම්පන දැනමින් තිබී අංශු ලෙසටම අත්විඳින්නට විය. තමයි ඒක තමයි ඒක තමයි කියන්නේ ඒකාග්‍රතාවය පිළිබඳ වැඩහිමක් නෑ. හිත මනස ඒකාග්‍ර වුණාම ධාතු පිළිබඳව දැනුවත් භාවයක් එනවා. කියන්නේ ධාතු ප්‍රකට වෙනවා. එහෙමයි. එතකොට ඒක ලියන්න එපා ස්වාමීනි. ඒ කියන්නේ ප්‍රකට වෙනවා. දැනුවත් දැනුවත් වීමක් තියෙන නිසා ඒව නොලිය හිටියට කමක් නැද්ද කියන්නේ. දැනුවත් භාවයේ ඉන්න ඕන ධාතු ලක්ෂණ ප්‍රකට වෙන කලින් හුස්ම නොදෙනී ගිය අවස්ථාව. හුස්ම නොදෙනී ගියාම දැනුවත් භාවයේ ඇති වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර මොකක් කරේ දැනුවත් භාවය ඇති වෙන්නේ? එවිල දැනුවත් භාවය තියෙන ශරීරෙට මොකක් කරේ දැනුවත් භාවය තියෙන්නේ? ඒකාග්‍රතාවය. ස්මරණදිනේ ඊට පස්සේ දැනුවත් භාවයක් ඇති වෙනවනේ අපි තුළ. ඒකාග්‍රතාවය සහ දැනුවත් භාවය කියන එක ඇති වෙනවනේ. එහෙමයි. ඒකට දැනුවත්භාවය ඇති වෙන්නේ මොකක් කරේද? නාම රූප කෙරේ. <laughs> ඔය කිව්වේ ඉතින් මොන නාම රූපයක්ද? ඔය ඒක තමයි කියන්නේ නාම රූප හොයන්න යනවා ඉතින් ඕකනේ. නෑ සමහරවිට හොයනම නෙමෙයි දැනෙනවා. ඒ දැනුවත්භාවයට අරමුණක් නෑ එතන. එහෙමයි. එතකොට අරමුණක් නැතුව දැනුවත්භාවය තුල ඉන්නේ. දැනුවත් කොච්චරකවත් තේරෙන්නේ නැහැ ඉතින්. ඒ දැනුවත්භාවයට මේ මොකද ඔබ්ජෙක්ට් එකක් නැහැ. එහෙමයි. කියන්නේ ඔබ්ජෙක්ට් එකක් ඔබ්ජෙක්ට් එකක්. ඔය සබ්ජෙක්ට් නැහැ. වස්තුවක් නැහැ. අරමුණක් නැහැ. ඔබ්ජෙක්ට් එකක් නැහැ. අරමුණක් නැතුව ඉන්නවා. එහෙම ඉන්න අතර එතකොට ඔබ්ජෙක්ට් එකක් ආවොත් එහෙමයි. ආවල් ඔබ්ජෙක්ට් එක කියලා දැනගන්න එච්චරයි. ආ ඒක තමයි මම ලිව්වේ. දැන් එතනින් ඒ කියන්නේ ඒකත් යන එතකොට අවධානය වෙනස් වුණා. ශරීරයේ ගලක්මෙන් දැනුණා. අවධානය වෙනස් වෙනවා කියන්නේ ඉතින් ඉත ඒක තමයි වැරද්ද ඉතින්. අවධානය වෙනස් වෙන්නේ බෑනේ. කොහොමද අවධානය වෙනස් වෙන්නේ? එතකොට දැනීමට අවධානය යන්න. තම අවධානය අවධානය වෙනස් වෙන්නේ අවධානය කොතැනටද යෙදුවේ කියන්නේ? දැන් අවධානය යොදාගෙන හිටියේ හුස්ම රැල්ල දැනෙන තැනට. එතකොට හරි. හුස්ම රැල්ල දැනෙන්න 100 පැත්තොනයිද හුස්ම රැල්ල දිගටම 100 පවත්තන්නේ මේ 12 ලක්ෂණ බලලා හරියන්නේ නැහැ නේ. මම මේ උස්මරල් නොදිනී කිය අවස්ථාවක් ගැන මම මේ කතා උස්මරල් නොදිනී කියන අවස්ථාවේ බලන්න ඔබ්ජෙක්ට් එකක් නැහැනේ බලාගෙන ඉන්නකොට ශරීරයට දැනෙන එකක් නැහැ ඕනම ඔබ්ජෙක්ට් එකක් ඇවිල්ලා යනවනේ එහෙමයි එතකොට ඒ ආපු එක තමයි ශරීරයේ ගලක තද ස්වභාවය දැනෙච්ච එක නෑ නෑ තමන් හුස්ම දැන් හුස්ම ගැන සිහිය පවත්වාගෙන ඉනීටි තර ඔබ්ජෙක්ට් එක දිනවනේ එහෙමයි ස්වාමීන් වහන්සේ. මම කියන්නේ ওই වார்த்தාවට නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ওই වார்த்தාවට ඕක හරියන්නේ නැහැ මම මේ කියන කතාව. හුස්ම සිහුම් වෙලා නොදිනී ගියාට පස්සේ තවන් කල්පනා කරා මම දැන් මොකද්ද කරන්නේ කරන්න දෙයක් නැහැ නේ කියලා ඉන්නවනේ. ඊළඟට මොකද්ද කරන්න කියන්නේ? අන්නේ ඊළඟට මොකද්ද කරන්නේ නැහැ කියලා කියන අවස්ථාවේ ඉන්නකොට තමයි ඔය ධාතු ලක්ෂණ නම්මනම් එන්නේ. ඒ ඉතින් ආනාපානෙ ඉන්නකොටත් ධාතු ලක්ෂණ එනවා. ඉතින් කොහොමද එනවනේ? එන්න පුළුවන්. එහෙමයි. දැනීම් දැනෙනවා. අන්න ඒ වෙලාවේදී අපි ධාතු ලක්ෂණ වලට හිත යොදවන්නේ නැතුව භාවනා අරමුණේ සිය පවත්තන්න. භාවනා අරමුණක් තියෙනවනේ අපිට ඉන්නේ. භාවනා අරමුණක් තියෙදිව. ධාතු ලක්ෂණ බලලා හරියන්නේ නැහැනේ. භාවනා අරමුණ කර වුණා. හුස්ම දැනෙන තැනත් නැති වෙලා ගියා. ආසිකාග්‍රේ නැතිලා ගියා. කයත් නොදී ගියා. ඊට පස්සේ ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කරන්න කියලා? තේරෙනවද මම කියන්නේ? නෑ මට තාම පැහැදිලි වුණේ නෑ එතන ස්වාමීන් වහන්සේ දැන් ඔයා හරි ඔබ නොදෙන්නට මුකුත්ම නැහැ තමයි නමුත් අපිට ඇඟට දැනෙන දේවල් නොසලකා ඉන්නවද ඒ කියන්නේ ආයි කියන ඉතින් ඒවයි විලයයි අවස්ථා දෙකක් මම මේ කියන්නේ හුස්ම නොදෙන අවස්ථාවක් තමයි හුස්ම දැනෙන අවස්ථාව එහෙමයි හුස්ම දැනෙන අවස්ථාවේදී අපි හුස්ම බලන්න ඕන වෙන වෙන දැනීම් බලලා හරියන්නේ නෑ එහෙමයි දැන් ඒක තේරුණාද එහෙමයි හුස්ම බලනකොට වෙන ඒක තේරුණා. හොඳටම තේරුණා. ඔව්. දැන් තමයි ඔය ධාතු ලක්ෂණ බලන හුස්ම දැනීමක් තියුණානේ. එහෙමයි. ඉතින් ඒලා ධාතු ලක්ෂණ බලනවා වැරදි. ඒකට දාන ලොකු හරියා වැර වැරද්දක් දාන. ඒක වැරදි. මම මේ කතා කරන්නේ ඕක ගැන නෙමෙයි. උතන වැරද්දක් කළා දෙන්නේ. එතනින් යහට භාවනා යෑමක් නැහැ. ඔතන ධාතු ලක්ෂණ බලන්න කියන පස්සේ ආයි මොකද? ආය උස්ම ගොරෝසු දීර්ඝ උස්ම දීර්ඝ උස්ම රැල්ලක් දැනුණා කියලා තිබ්බ නේද? මොකද්ද තිබ්බනේ? උස්ම ගොරෝසු නයිකට භාවනා වැරද්දල වැරදිලානේ. එහෙමයි අවධානය වෙනස් වුණා. හරියට කරා නම් ආයි දීර්ඝ උස්මක් උස්ම ගොරෝසු වෙලා එහෙම එන්න බෑනේ. කියන භාවනා අනිත් පැත්තට ගිහින් තියෙනවා. කියන්නේ එහෙමයි. ඉත කරලා තියෙනවා. කරාම ඒකේ ප්‍රතිඵල එනවා ඉවලෙම. ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒකයි. මට ඒක දැනුණා. මට ඒක දැනුණා. ඒක මෙතන භාවනාවේ තමන්ට තේරෙන්නේ නැත්තේ මොකද්ද කියන්නකො? තේරෙන්නේ නැති ස්වාමීන් දැන් මෙතන මේ හුස්ම දිහා බලන ඉන්නවා හුස්ම නොදැන යනවා හුස්මේ වෙනස මේ ආස්වාස ප්‍රස්වාස වෙන්නේ නැතු දැනෙනවා එහෙම දැනෙන ඕම ඉන්නවනේ. එහෙමම ඉන්නකොට අපිට දැන් ඉන්න අතරේ ඔය පයේ මොනවා හරි දැනුනොත් වේදනාව આવොත් අපි වේදනාව දිහා මොනවා හරි දැනුනොත් බලලා හරියන්නේ නැහැ නේ හුස්ම දැනෙනවනේ. එහෙමයි. ඒක නොසලකා ඒක නොසලකා ඉන්නවා. ඔව් ඒක අයින් කරලා භාවනා අරමුණේ සියපවත් කරනවා. ඕක අම්තෙන් කියන දෙයක් ඈ. එහෙමයි. එහෙමයි. දැන් ඕක දන්නේ නැතුව මෙච්චර කල් භාවනා කරේ. හොඳයි. මම මේ කියන්නේ ඕක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ඔක්කොම නොදිනී ගියාට පස්සේ වෙන දේ ගැන. මම මේ කතා. හ්ම්. නොදිනී ගියාට පස්සේ සම්පූර්ණයෙන් අපි දැනුවත් භාවය පාද. ඒ දැනුවත් භාවය තුල අපිට කියන්න බෑ මේක එන්න මේක යන්න කියලා. ඒ වෙලාවේ ඒ දැනුවත්භාවය තුළ ඉන්නකොට හුස්ම දැනීමක් ඇති වුණොත් යෝගාචරය හරියට දැනුවත්භාවය දිනු කරලා තිනනට එයාට හුස්මේ නාම රූප වැටහෙනවා. ශබ්දයක් කරනකොට ශබ්දේ නාම රූප වැටීමක් වෙනවා. එයා ශබ්ද බලන්න යන්නෙත් නැහැ, ආනාපානෙ බලන්න යන්නෙත් නැහැ. නමුත් එයාගේ අවබෝධයට වැටහෙනවා. එහෙමයි ස්වාමීනි. එච්චරයි. එන අවබෝධය වෙන්නේ බෑන්තන භාවනාව. නිවන් දකින්න අවබෝධය වෙන්නේ හුස්ම දිහා බලලා හරියන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක කලින්ට වැඩිය වෙනස් විදිහකට දැනෙනවද? දැනෙනවා. දැනෙනවා. බලන්නේ නෑ අපි. ඉන්නේ දැනුවත්භාවය හොඳට දිනුනාට පස්සේ. හරි හරි. දැනුවත්භාවය තුලදී කවුරු හරි ඇහුවොත් මම මොකක්ද කරන්නේ මම හුස්මට හිතේද ඒක එයාගෙන් ඒක වැරදි. හ්ම්. දැනුවත්භාවය නෑ එයාට. එයා දන්නේ නෑ මොකද්ද කරන්න ඕනේ. එහෙම. පැහැදිලිද කියන්නේ? හුස්ම නොදෙනී හුස්ම නොදෙදී ගියාම අපිට දැනෙන ඊට පස්සේ අපි හිතිලක් නැහැ බැලිල්ලකුත් නැහැ දැනුව දැනීමක් ඇති වෙනවනේ ස්වාමීන් නැත්තම් අපි අපි එතන හුස්ම හුස්ම ගැන අපි අවධානය දැනුවත් භාවයෙන් ඉන්නවා කියලා හුස්ම වැඩිම ඊට පස්සේ එතන ඒ ස්පර්ශයත් එක්ක එන ඊතර නාම රූප තියෙනවනේ ස්වාමීන් වහන්සේ ඒව ගැන හිතිලි මුකුත් නැහැ අපිට දැනෙනවනේ ස්වාමීන් වහන්සේ ඒක මට දැන් අපි ඒක දැනුණාම බලමු. දැන් ඕක හොයන්න යන්න එපා. දැන් භාවනා ආරම්භන ජීව පාත්තන්න හරියට. එච්චරයි හොඳයි. ඒක ඒව හොයන්න යන්න එපා. භාවනා ඊළඟට මොකද්ද? ඕක තමයි වැරද්ද. ඊළඟට මොකද්ද කරන්න කියන එක හිතන්න යන්න. තීනකක හරියට කළත් නැහැ. තීනට එක හරියට කරන්නේ නැතුව අහනවා ඊළඟට මොකද්ද කරන්නේ? තීනක හරියට කරලා ඉන්න බෑ මුලින්. හරි. හොඳයි. තව කාට හරි මොනවද තියෙනවද? හොඳයි. පෙරවසන්නේ. කාටවත් නැද්ද ප්‍රශ්න මොනවාද? ඔක්කොම හරි දැනුවත් භාවය. නෑ මම නතර කරනවා දැන්. සිතුන් දෙනෙක් ඉන්නවා. දැන් එමනම් අපි අද ඉරුදින භාවනා වැඩසටහන මෙතනින් සමාප්ත කරන්න තමයි කල්පනා කරේ. ඉතින් අද දින ඒ අත්පත් කරගත්තා වූ යෝගාචරයෙන් විසින් අත්පත් කරගත්තා වූ ඒ සීල කුසල ශක්තිය සහ භාවනා කුසලය සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මොද්‍රා කරනවා. ඒ අනුමෝදනාව දැක සතුටටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමා නම මේ පරලෝකියා වූ යම් කිසි මලගේ ඥාති හිත මිත්‍රාදීන් പ്രേත මලගේ ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් ඔවුන් මේ කුසල ශක්තිය අනුමෝදන් වෙන සුගතිගාමී ආත්ම භාවයක් ලැබ ගන්න මේ කුසල ශක්තිය හේතු උපනිශ්චය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ සමූහ භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සුඛ හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් හොඳයි වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ They do answer, my Swami.